සරණයි හැම දිනාටම අවසරයි කල්යාණ මිත්‍ර සීල දනාගෙන්ම අපි මේ විදියට වටිනා දහම් හමු මාලාවක් පවත්වගෙන යනවා විශේෂයෙන්ම අපි මේ දහම් හමුමාලාව පවත්වන්නේ අපේ ඉලක්කයට අදාළ වන පරිදි අපේ පරමාර්ථය සාධනය කරගන්නට අවශ්‍ය ප්‍රායෝගික දැනුම ලබා ගැනීම සඳහා අපගේ ඉලක්කය පරමාර්ථය වන්නේ නිබ්බාන නිවන නිවීම සැනසීම වෙනත් වචන වලින් කිව්වොත් දුක්ඛ නිරෝධය, ආශව නිරෝධය, කෙලෙස් දුක් නිමා කිරීම ඒක තමයි බුදුදහමේ පරමාර්ථය. බුදුදහම ලෞකික ජීවිතයේ සම්බන්ධයෙන් යම් යම් මාර්ගෝපදේශන කරලා තිබෙනවා. අපි මේ උපතේ සිට මරණය දක්වා ගත කරන කාලය පුද්ගල සම්බන්ධතා සමාජ සම්බන්ධතා පවත්ව ගැනීමෙන් යුතුයකම් වගකීම් ඉෂ්ට කරමින් තවත් ඒ කටයුතු වලට අදාළ වන උපකාර වන රැකී ආරක්ෂාව වලටපත් වෙලෙලාම් කරමින් ගත කරන මේ ජීවිතයටයි ලෞකික ජීවිතය කියලා කියන්නේ. ඒ සඳහා කිසියම් මඟ පෙන්වීමක් තිබෙන බව ඇත්ත බුදුදහමේ මොකද එවැනි මඟ පෙන්වීමක් කරන්නේ බුදුදහම එතනින් පසුබිමක් සකස් වෙනවා මේ අධ්‍යාත්මික ගමන යන්න. එහෙම නැත්නම් ඒ මඟ පෙන්වීමක් නැති තැනක එවැනි පසුබිමක් සකස් වෙන්නේ නැහැ. හුදෙක් කාමයට වැටිලා කෙලෙස් පරිතව ඒ දෙකේ ප්‍රතිඵලයේ අන්තිමට දුක්ඛ අන්න ඒ தත්වයෙන්ම මනුස්ස ජීවිතේ ගත වෙලා යනවා. ඉතින් ඒකෙන් තවදුරටත් දුකින් දුකට ක්ලේශයෙන් කෙලෙසේත මිසක ලෞකික ජීවිතයට අවශ්‍ය කරන නිවැරදි මඟ පෙන්වීමක් නැති වුණොත් සිද්ධ වෙන්නේ ඒකයි. තවදුරටත් කෙලෙසීමක් තවදු ඒ හරහා තවදුරටත් දුකෙන් දුකට යෑමක් තමයි සිද්ධ වෙන්නේ. ඒ නිසාවෙන් බුදුරජාණන් වහන්සේ නිවන් මඟ නිවන් සාක්ෂාත් කිරීමට මඟ පෙන්වීමක් හැටියට අපිට ලෞකික ජීවිතයට අවශ්‍ය කරන පසුබිම සකස් කරගන්න කිසියම් ආකාරයකට ලෞකික ජීවිතයට උමනා කරන මඟ පෙන්වීමකුත් කරනවා. ඒක නිසා එය අපිට වරදවා තේරුම් ගන්න හොඳ නැහැ බුදුරජාණන් වහන්සේ ලෞකිකත්වය එය වැඩි දියුණු කරගන්න නැත්නම් එය නිවැරදි කරගන්න එයට ඒ ඒ සඳහා කරන ලද මඟ පෙන්වීමක් කිය. මොකද ලෞකිකත්වය කිසිසේත්ම දුකින් මිදීමක් හැටියට සලකන්න බෑ. එය අපි උදාහරණ වශයෙන් කියන්නේ නිතරම මේ අසුචි පිටක් වගේ කියලා. ඒක හොදලා ගන්න බෑ. පිරිසිදු කරලා සුද්ධ කරලා හොදලා ගන්න බෑ. ඒ ලෞකිකත්වයේ හැටි. ඒක අපි මේ අවමාන කරනවා නෙවෙයි අපහාසයක් කරනවා නෙවෙයි. ඒ ලෞකිකත්වයේ ස්වභාවය එහෙමයි. අපි ලෞකිකත්වයේ කියන්නේම කෙලෙස් ගොඩකට දුක් ගොඩකට. ඒක නිසා ඒක හොදලා ගන්න බෑ. සුද්ධ කරලා ගන්න බෑ. ඒක ඒක හැටි. ඉතින් ඒක ඉක්මවා යන්න තමයි බුදු පියාණන් වහන්සේ මේ ආර්ය මාර්ගයක් දේශනා කරලා තියෙන්නේ. මේක හරියට හර්ෂියුම් මගක් පණ්ඩිත වේදනී අතක්කාවචර නිපුණ කියන වචන බුදුරජාණන් වහන්සේ එහිලා භාවිත කරලා තිබෙනවා මේ ධම්ම මග දේශනා කරද්දී මේක හරි පරිස්සමෙන් අන්ත දෙකට නොඇටි අන්ත දෙක කියන්නේ ලෞකිකත්වයමයි ආපහු කොයි අන්තයට වැටුණත් අත්ත කිලමතාන යෝගයට අන්තයට වැටුණත් කාමසුකල්ලිකාන යෝගාන්තයට වැටුණත් ඒ ආපහු වැටිලා තියෙන්නේ අපි ලෞකිකත්වයටම තමයි. ඉතින් ඒ දෙකෙන් මිදී මදමාවත මදමාවතක් ගැනීමයි මේ ආර්ය මාර්ගයේ තියෙන්නේ. ඉතින් එතකොට අපිට ඒක බොහොම සූක්ෂම විදිහට පරිස්සමෙන් තෝරා බේරගන්න සිද්ධ වෙනවා. ඒක තෝරා බේර ගන්න පුළුවන් අපිට මොකද ඒක හරියට මේ මාර්ගෝපදේශනය බුදු පියාණන් වහන්සේ කරලා තියෙන නිසා. ඉතින් අපි මේ කරන්නේ බුද්ධ දේශනා පදනම් කරගෙන අපි කරන්නේ අන්නේ අන්ත දෙකට නොඇති සූක්ෂමව ඉදිරියට යන්න නිවන නිවීම සැනසීම සාක්ෂාත් කරගන්න අවශ්‍ය කරන මඟහසර විවර කර ගැනීම. ඉතින් ඒක අපි හැමෝටම කරන්න බැරි කමක් නැහැ අපිට එක පැත්තකින් පැහැදිලි බුද්ධ දේශනා අපිට තිබෙනවා අනිත් පැත්තෙන් මේවට අපිට අවශ්‍ය කරන කල්යාණ මිත්‍රයනොත් අපිට සිටිනවා මේ සඳහා ඉතින් අවශ්‍ය පසුබිමකුත් තිබෙනවා අපි බුද්ධෝත්පාද කාලයක ඉපදිලා ඉන්නේ අනිකුත් අඩුපාඩුකම් මම හිතන්නේ නැහැ හුඟක් අයට ඒ නිසා මේ ගමන කරගන්න බැරි කමක් නැහැ. මේ මේ කාර්යය කරගන්න අපිට පුළුවන්කම තිබේ. ඒ නිසායි අපි මේ විදිහට එකතු වෙලා මෙවැනි ධම් හමුවක් පවත්වන්නේ. මේ ධර්ම මාර්ගය හොඳින් විවර කරගන්න. ඒකම අපි මේ ධම් දැනුම එකතු කරනවා නෙවෙයි අපි යන මාර්ගයට ප්‍රායෝගිකව මේ පුරුදු පුහුණු කරගන්න දරන ප්‍රයත්නයක් අප මේ කරන්නේ. හොඳයි මම ඊටාම කෙටි පෙරවදනක් අපේ දහම් හමුවට ඔය තිබ්බේ අද. අපි කරගෙන එන මාතෘකාව මේ දිනවල සතිමත් බව වැඩි වීම කියලා මහා සතිපට්ඨාන දේශනාව මූලික ගුරු උපදේශයේ හැටියට මාර්ගෝපදේශනයේ හැටියට තියාගෙන කොහොමද දෛනික ජීවිතයේ භාවනාව කරගෙන යන්නේ? මේ කෙලෙස් පව් අකුසල් වශයෙන් අපි හඳුන්වන කිසියම් කන්හ ධර්මතා ටිකක් තිබෙනවා. අසුද්ධ ධර්මතා ටිකක් තිබෙනවා. ඒ අසුද්ධ ධර්මතා ධර්මතා ටික කොහොමද සුද්ධ කරගන්නේ, පිරිසිදු කරගන්නේ කියන කාරණේටයි අපි හිත යොමු කරගෙන ඉන්නේ. ඉතින් අපි මේ වන විට සතිපට්ඨාන දේශනාවේ පියවර තුනක් දෙකක් පසු කරලා තුන්වෙනි පියවරට ඇවිදින් තිබෙනවා. අපි මේ පියවර හඳුන්වන්නේ චිත්තානුපස්සනා කියලා. කායානුපස්සනා, වේදනානුපස්සනා කොටසෙදී රූප සහ වේදනා කියන අංශ දෙක තමයි අපි පසු කරේ. අපිට දැන් පැහැදිලි අවබෝධයක් ඇති වුණා. මේ අංශ දෙක පිරිසිදු ධර්මතා කියලා. ඒ කියන්නේ කාය කායානුපස්සනාවේදී අපි තේරුම් ගත්තේ කය මූලික කරගත්ත රූප ධර්ම. රූප ධර්ම කියන්නේ අපේ සාමාන්‍ය විවහාරයෙන් කිව්වොත් භෞතික දේවල්. භෞතික දේවල් ඒක නිසා ඒක භූත කියන වචනයෙන්ම pāli භාෂාවෙන් හඳුන්වලා තියෙනවා චත්තාරෝ මහා භූතා කියලා. භූත කියන්නේ භෞතික දේවල්. ඒවා එක එක විදිහට එකතු වීමෙන්, ගොනු වීමෙන්, සකස් වීමෙන් උපාදාය රූප හැදෙනවා. උපාදාය රූප කියන්නේ ඒවයකට ගොනු වෙලා සකස් වෙන දේවල්. ඒ එහෙම සකස් වෙන දේවල් වල හරි සංකීර්ණ දේවල් තියෙනවා. සංකීර්ණතම උපාදාය රූපේ හැටියට සලකන්න පුළුවන් වෙන්නේ මනුෂ්‍ය ශරීරය. මිනිස් කය අපේ ඇඟ. ඒක නිසායි කායානුපස්සනාවේදී නැත්නම් මේ රූප ධර්ම පිළිබඳ යම් වෙලාවක උගන්වනකොට පැහැදිලි කරනකොට විශ්ලේෂණය කරනකොට විග්‍රහ කරනකොට බුදුරජාණන් වහන්සේ නිතරම ගන්නේ රූපකාය. රූපකාය කිව්වත් මේ මනුෂ්‍ය ශරීරය තමයි ගන්න. ඒකට හේතුව ඒකයි. උපාදාය රූප වලින් ඒ කියන්නේ සතර මහා භූත ගොනු වෙලා සකස් වෙච්ච දේවල් වලින් සංකීර්ණ තම දේ මේක. අනිත් පැත්තෙන් උපාදාය රූප වලින් අපි වැඩියෙන්ම උපාදාන කරන්නේ මේ මිනිස් කයට. මනුෂ්‍ය ශරීරයට. විශේෂයෙන් තමන්ගේ ශරීරය. දැඩිව එය ග්‍රහණය කරගෙන ඉන්නේ. ඒක නිසා බුදුරජාණන් වහන්සේ නිතරම කය තමන්ගේ කය. ඒක නිසා අජ්ජත්තං වා කායේ තමන්ගේ ශරීරය තමයි නිතරම කමටහන හැටියට දෙන්නේ රූප ධර්ම පිළිබඳ සාකච්ඡාවලදී. ඒක ඔබට මේ බුද්ධ දේශනා විමසා බැලුවොත් අපේ සූත්‍ර දේශනා අප්‍රමාණ තියෙනවා මේ සූත්‍ර පිටකේ. ඒ හැම සූත්‍රයකම අපිට පේනවා මේ මේ විපස්සනාව නැත්තම් නාම රූප ධර්ම වල යථා ස්වභාවය පැහැදිලි කරන අවස්ථාවල නිතරම රූප ධර්ම සම්බන්ධයෙන් ඉදිරියට ගන්නේ අපේ රූප කායමයි. මේ අපේ ශරීරයේ ඇඟමයි. ඉතින් ඒකට හේතුව අන්නේ ඒකයි. මේක තමයි සංකීර්ණතම උපාදාය රූපේ. ඒ වගේම වැඩියෙන්ම උපාදාන වෙන්නේ මම කියලා මගේ කියලා මට ඕන හැටියට පවත්ව ගන්න ඕනේ කියන හැඟීම ඇති කරගන්නේ මේ තමන්ගේ ශරීරය පිළිබඳව. ඒක නිසා මේ විදිහට ඒකේ යථා ස්වභාවය පෙන්න. ඊළඟට නාම පැත්තට ගියාම වේදනා සංඥා චේතනා පස්ස මනසිකාර ආදී වශයෙන් නාම පැත්තට ගියාම එතනත් මුලට ගන්නෙ සාමාන්‍යයෙන් වේදනා. මොකද නාම ධර්ම වලිනුත් ප්‍රමුඛතම ප්‍රබලතම නාම ධර්මයේ වේදනා. වේදනා කියන්නේ විඳීම කියන එකයි සිංහල භාෂාවෙන් අපි කිව්වොත් විඳීම කියන එක. ඉතින් විඳීම බොහොම ප්‍රබලයි. විඳීමට බොහෝ දෙනාගේ මනාපයේ තියෙන විශේෂයෙන් සුඛ වේදනාවට දුක් වේදනාවට අමනාපය තියෙන අදුක්කම සුඛ වේදනා తත්වේ එතරම් අවබෝධ කර ගැනීමක් නැහැ. අසුතවා පුදුජන මට්ටමේ తත්වේ ඔය. සුඛ වේදනාවට මනාපයි දුක් වේදනාවට අමනාපයි අදුක්කම සුඛ වේදනා తත්වේ පිළිබඳව එතරම් අවබෝධයක් නැහැ. ඉතින් ඒක නිසා මේ මනාප අමනාප දෙක වේදනාවේ ප්‍රශ්නයක් නෙමෙයි වේදනාව සුද්ධ ධර්මයක් පිරිසුදු ධර්මයක් අර රූප ධර්ම වගේම ඒ මනාපමනාප తත්වය ඇති කරගන්නේ අපේ අවිද්‍යාව නිසා මේ නාම ධර්ම වල යථා ස්වභාවය අප්‍රකට නිසා ඒ පිළිබඳ මනාපමනාප ඇති කරගන්න. එතකොට නාම ධර්ම රූප ධර්ම වල එහෙම නැත්නම් රූප සහ වේදනා දෙකේ යථා ස්වභාවය අවබෝධ නොවීම අපිට කියන්න පුළුවන් අවිද්‍යාව කියලා. යථා ස්වභාවය කියන්නේ මේකේ අනිත්‍ය ස්වභාවය, අනාත්ම ස්වභාවය, විපරිණාම සමුදය වය, පටිච්චසමුප්පන්න ආදී ස්වභාවයන්ටයි අපි යථා ස්වභාවය කියන්නේ. අන්න ඒක අවබෝධ නොවුණු තැන තමයි මේ නාම සහ රූපවලට නැත්නම් රූප සහ වේදනා වලට ඇලෙන්නේ ගැටෙන්නේ මුලාවේ. එතකොට මෙන්න මේ අනවබෝධය මේවා යථා ස්වභාවය පිළිබඳ අවබෝධයක් නැතිකම තවත් විදිහකට හඳුන්වනවා සංඥා විපල්ලාස කියලා. සංඥා විපල්ලාස නැත්නම් අකුසල සංඥා. වැරදි වැටහීම, වැරදි ආකාරයේ තේරුම් ගැනීම කියලා අපිට කියන්න පුළුවන්. ඒතර ඒක නිසාම අර අර තණ්හා ඇති වෙනවා. තණ්හා කියන්නේ ඇලීම ගැටීම මුලාව ඇති වෙනවා. එතකොට ඔතන තමයි දෝෂය තියෙන්නේ. නැත්නම් රූප ධර්මවල කිසිම දෝෂයක් නැහැ. වේදනාවේ දෝෂයක් නැහැ. ඒතර රූප වේදනා දෙක සුද්ධ ධර්ම, පැහැදිලි පිරිසිදු ධර්ම. ඒවා ඒවා තේරුම් ගන්න විතරයි තියෙන්නේ. බැහැර කරන්න දෙයක් ඒවයි නැහැ. පහතබ්බ ධම්ම ගණයට වැටෙන්නේ රූප ධර්මවත් වේදනාවක්. එතකොට පහතබ්බ ධම්ම බැහැර කළ යුතු දේවල් හැටියට අයිති වෙන්නේ ඉතනින් එහාට තියෙන සංඥා සංකාර විඥාන කියන ස්කන්ධ වශයෙන් සලකනකොට සංඥා සංකාර විඥාන කියන තුන තමයි තුනේ තමයි බහැර කළ යුතු දේ ඇතුළත් වෙන්නේ. නැත්නම් නාම ධර්ම වලින් ගත්තොත් සංඥා චේතනා මානසිකාර මේ කියන මේ මානසික தත්වයන් තුන. ඒවත් මූලික වශයෙන් සංඥා කියන මානසිකත්වය මූලික වශයෙන් ගත්තොත් සුද්ධ ධර්මයක් පිරිසිදු ධර්මයක් ඒ මොකද ඒක නාම ධර්මයක් නාම ධර්ම එකක්වත් මූලික වශයෙන් ගත්තම කුසලවත් අකුසලවත් ගණයට වැටෙන්නේ නැහැ. වේදනා සංඥා චේතනා පස්ස මනසිකාර කියන මේ නාම ධර්ම මූලික වශයෙන් ගත්තම ඒෙහි ප්‍රාථමික ලක්ෂණය ගත්තම ඒව කුසල අකුසල වෙන්නේ නැහැ. නමුත් අවිද්‍යාව සහ ප්‍රඥා දෙකට සම්බන්ධ වුණාම තමයි මේ නාම ධර්ම වල යම් වෙනසක් වෙන්නේ. ඒ වෙනස වෙන්නේ ප්‍රධාන වශයෙන් මේ තුනේ සංඥාව මේ අවිද්‍යාව නිසා අකුසල සංඥා බවට හැරෙනවා. චේතනාව අවිද්‍යාව නිසා අකුසල චේතනා බවට හැරෙනවා. මානසිකාරය අවිද්‍යාව සම්බන්ධ වුණාම අයෝනිසෝ මානසිකාර වෙනවා. ඔන්න ඔය තුන අකුසල සංඥා අකුසල චේතනා අයෝනිසෝ මානසිකාර තුනට පොදුවේ කියනවා සංඛාර කියලා. ඒකයි පටිච්ච සමුප්පාද දේශනාවේදී අවිජ්ජා පත්‍ය සංඛාරා කියලා දේශනා කළේ. හරි සංඛාර කිව්වම අපි කුළුල් විදියට තේරුම් ගන්න ඕන සංඛාර කියන වචනේට අවිජ්ජාපච්චය සංඛාරා කියන තැන. සබ්බේ සංඛාරා කියන තැන නෙමෙයි. අවිද්‍යාපත්‍ය සංඛාරා කියන තැන සංඛාර කියන එකට එතන සංඛාර කියනකොට ඇතුළත් වෙනවා මූලික කාරණා තුනක්. නාම ධර්ම තුනක් ඇතුළත් වෙනවා. ඒ තමයි අකුසල සංඥා, අකුසල චේතනා සහ අයෝනිසෝ මනසිකාර. ඔය තුන තමයි අවිද්‍යාපත්‍ය සංඛාරා අවිද්‍යාව නිසා ඇතිවන්නා වූ සකස් වීම ඝණයට අයිති වෙයි. එහෙමනම් දැන් අපිට ඊටාම පැහැදිලි බැහැර කළ යුතු දේ පහතබ්බ ධම්ම හැටියට ගණනය කරගන්න පුළුවන් ඊටාම පැහැදිලිව මේ තුන. ඉතින් හරියටම අපිට මේ ධර්ම මාර්ගයේදී බැහැර කළ යුතු දේ හරියටම තේරුම් ගත්තම උන් අපි හරිම තැනට ආව වෙනවා. ඔය වැල්වට අරන් වටපිටාවේ තියෙන දේවල් අයින් කළා හරියටම බහැර කළ යුත්ත නැත්නම් පහතබ්බය අපිට තේරුම් ගන්න පුළුවන් අවබෝධ කරගන්න පුළුවන් එතකොට දැන් අපි ඒ අනුව මේ පහතබ්බය හඳුනා ගැනීමට කියන්නේ පහාන සංඥාව කියලා. පහාන සංඥාව අපි මේ සාකච්ඡාවේදී සතිපට්ඨාන දේශනාවට අමතරව ගිරිමානන්ද සූත්‍රයේ හිටු කරගත්තා. ඊරිමානන්ද සූත්‍රය. එතකොට අපි අද පහාන සංඥාවට මඩක් අවධානය යොමු කරන්න කැමතියි. ගිරිමානන්ද සූත්‍රයේ මේ හැමෝටම කටපාඩම් සූත්‍ර දේශනාවක්. මොකද මේ පිරිත් පොතේ තියෙන නිසා කොච්චරවත් මේවා කියවෙනව සාමාන්‍යයෙන් මේ කනට ඇහෙන දේශනා ඉතින් මම කැමති ඒ කටපාඩම් තියෙන දේම පොඩ්ඩක් මතක් කරන්න. කතමාචානන්ද පහාන සංඥා. ආනන්ද හාමුදුරුවොත් සමග බුදු පියාණන් වහන්සේ මේ සාකච්ඡාව කරන්නේ. ඉතින් ප්‍රශ්නයක් යමක් යමක් පැහැදිලි කරන්නේ බුදුරජාණන් වහන්සේ නිකන් ප්‍රශ්නයක ස්වරූපයෙන් අහලා. මොකද්ද මේ පහාන සංඥාව කියන්නේ? බහැර කළ යුත්ත කුමක් දානන්ද? මොකද්ද මේ අපි තේරුම් ගත යුතු දේ බැහැර කළිය. ඉදානන්ද බික්ඛු uppannam කාම විතක්කං නාදිවාසේති පජහති විනෝදේති ගන්ති කරෝති අනභාවං ගමේති. uppannam ව්‍යාපාද විතක්කං නාදිවාසේති පජහති විනෝදේති ගන්ති කරෝති අනභාවං ගමේති. uppannam විහිංසා විතක්කං නාදිවාසේති පජහති විනෝදේති ගන්ති කරෝති අනභාවං ගමේති. විතක්කං කියන වචනේ මෙතන භාවිතා වෙනවා. අපි කතා කරන්නේ මුල් බුදු සමයේ යෙදෙන වචන විතක්ක කියන වචනෙට අභිධර්මයට එනකොට විවිධ අර්ථ රතන සපයලා තියෙනවා. අකුවාවලට එනකොට විවිධ අර්ථ රතන සපයලා තියෙනවා. නමුත් විතක්කම් කියන වචනේ සාමාන්‍යයෙන් මුල් බුදු සමයේ බුදු දේශනාවල සඳහන් වෙන්නේ. ඔන්න ඔය අපි කලින් කිව්වනේ අකුසල පක්ෂයට හැරෙන්න පුළුවන් සංඥා, චේතනා, මානසිකාර කියලා වචන තුනකින් කරුණු මේ නාම ධර්ම තුනක් මේ තුනටම විතක්ක කියන වචනේ යොදන්න පුළුවන් මුල් බුදු සමයටම. එතකොට ඒක නිසා මෙතන පුළුල් අර්ථයෙන් විතක්කය දෙන්නේ. දැන් කාම විතක්කම් කිව්වම කාම සංඥා, කාම චේතනා, කාමය පිළිබඳ අයෝනිසෝ විදිහට කරන මානසිකාරය. ඒ තුනම විතක්කම් කියන වචනයට ගන්න පුළුවන්. එතකොට පහන සංඥාවේදී බුදුරජාණන් වහන්සේ අපිට මඟ පෙන්නනවා බහැර කළ යුත්තේ මොනවද? මේ කාමයේ පිළිබඳ ඇති වෙන කාම සංඥා, කාම චේතනා සහ කාමයේ පිළිබඳ ඇති වෙන අයෝනිසෝ මානසිකාරය. ඉතින් තුනක් හැටියට අපි සාමාන්‍යයෙන් සංඥා චේතනා මානසිකාර වශයෙන් කිව්වට ඒ තුනම විතක්කම් කියන වචනයට ගන්න පුළුවන්. එතකොට අපි භාවනාවේදී අපි දැන් මේ මේ සාකච්ඡාව කරන්නේ ඇත්තටම මේ අපේ ජීවිතේ අපේ මේ කරගෙන යන කටයුත්තට උපකාරයක් විදිහට. එතකොට පහාන සංඥාවේදී බුදුරජාණන් වහන්සේ අපිට පෙන්වලා දෙන්නේ බහැර කළ යුතු දේ අවබෝධ කර ගැනීම. මෙතන සංඥා කියන්නේ ගැඹුරු අවබෝධයට. නිකන් මතු පිටින් අල්ප මාත්‍ර වශයෙන් යමක් හඳුනා ගැනීමටත් සංඥා කියන වචනේ යෙදෙනවා. මේ රූප සංඥා, ශබ්ද සංඥා, ගන්ධ සංඥා, රස සංඥා, පොට්ටබ්බ සංඥා, ධම්ම සංඥා ආදී තැන්වල. නමුත් පහාන සංඥා වගේ තැනකදී මේ නිකම් මතු පිටින් යමක් යන්තමට අඳුනා ගැනීම වගේ දෙයක් නෙවෙයි අදහස් කරන්නේ. මෙතෙන්දී අදහස් කරන්නේ ඊට වඩා ගැඹුරු තලයකට ඇවිදින්. මේ කුමක්ද බහැර කළ යුත්තේ? කුමක්ද අපි අපේ මනසින් ඉවත් කරගත යුත්තේ? අපේ ජීවිතෙන් දුරු කරගත යුත්තේ කියන එක ගැඹුරින් අවබෝධ කරගන්න. එතකොට අපි යතෙන්ට එනකොට බුදු පියන් වහන්සේ කාම විතක්ක, ව්‍යාපාද විතක්ක, විහිංසා විතක්ක කියලා උදාහරණ වශයෙන් තුනක් කියලා ඊළඟට කියනවා uppan uppanne පාපකේ අකුසලයේ ධම්මේ නාදිවාසේති පජහති විනෝදේති බන්ති කරෝති අනුභවං ගමේති අයං උච්චතානන්ද පහන් සංඥා කියලා. උදාහරණ වශයෙන් තමයි අර කාම විතක්ක, ව්‍යාපාද විතක්ක, හිංසා විතක්ක කියන්නේ. ඉතින් ඒ උදාහරණ දක්වල හටගන්නා තාක් හටගන්නා තාක් පාපකේ අකුසලයේ ධම්මේ ඊටාම පුනුල් වචනයක් භාවිතා කරලා තියෙනවා. පාපක වූ අකුසල වූ ධර්මතා. එතකොට ওই වචන දෙක පාප සහ අකුසල කියන වචන දෙක දෙකින් සියලු අයහපත් දේ නියෝජනය වෙනවා. දැන් බුදුදහමේ අයහපත් දේ නැත්නම් දුක පිණිස හේතු වෙන දේ ඔය වචන දෙකින් නියෝජනය වෙනවා. පාප සහ අකුසල කියන වචන දෙකින්. එතකොට මෙතන බුදුරජාණන් වහන්සේ මේ වචන දෙක භාවිතා කරලා තියෙනවා. පාප සහ අකුසල කියන වචන. ධම්ම කියන්නේ පුළුල් වචනයක්. මේ දේවල්. එහෙම නැත්නම් අපිට මෙහෙම කියන්න පුළුවන් සිතිවිලි වචන ක්‍රියා. ධම්ම කියන වචනේ. ඒතර පාපකේ අකුසලයේ ධම්මේ කිව්වම පාපීවෝද අකුසලවෝද සිතිවිලි වචන ක්‍රියා කියලා ගන්න පුළුවන්. හට ගන්නා තාක් පාපීවෝද අකුසල සාගතවෝද සිතිවිලි වචන ක්‍රියා නාදි වාසේති පජහති විනෝදේති ගන්ති කරෝති අනුභවංගමි. නාදි වාසේති ඒක දරන්නේ නැහැ ඒක පිළිගන්නේ නැහැ බාරගන්නේ නැහැ. පජහති දුරු කරනවා විනෝදේති ඒත් ඒ අර්ථයමයි සම්පූර්ණයෙන් බැහැර කරනවා. ඒ දෙකේ පොඩි වෙනසක් තියෙනවා. දැන් පජහති කියන එක නිකන් తాවකාලිකව අයින් කර තැබීමක් වගේ කියන්න පුළුවන්. විනෝදේටි කිව්වම ඒක සම්පූර්ණයෙන් සිතින් බැහැර කිරීමක් අදහස් වෙනවා. වියන්ති කරෝති නැත්නම් බියන්ති කරෝති කියලත් ඒ වචනේ යෙදෙනවා. වයන්නයි බයන්නයි දෙකම විවාහයෙන් යෙදෙනවා. වියන්ති කරෝති. ඒ එය ව්‍යර්ථ කිරීම කියලා අපි සිංහලෙන් පාවිච්චි කරන වචනයක් තියෙනවා. ඒක ක්‍රියාත්මක නොකිරීම. ඊළඟට අනභාවංගමේති අභාවයටපත් කිරීම. මොනවාද අර පාපක අකුසල ධර්ම. එතකොට මේ පාප අකුසල කියන දෙකත් අපි පොඩ්ඩක් තේරුම් ගත යුතුයි. මේක වෙනසක් නැතුව වගේ අපි සමහර වෙලාවට යොදනවා. අකුසල කිව්වම හුඟාක්ම අන්තර්ගත වෙන්නේ මානසික தত্ত্বය මේ මනසේ ඇති වෙන චේතනා මට්ටමේ ඉති තමයි අකුසල කියන වචනේ යොදන්නේ ඒ අකුසල සිටිවිල්ල වචනයෙන් හෝ ක්‍රියාවෙන් ක්‍රියාවක් බවට හැරුණොත් වචනයක් බවට හෝ ක්‍රියාවක් බවට හැරුණම තමයි පාපක වෙන්නේ පෙළෙන ගතියට තමයි පාප පීඩනාර්ථයෙන්, පෙළනාර්ථයෙන් පාප කියලා යෙදෙනවා. ඒ தത്വයට වැටෙන්නේ වචන බවට ක්‍රියා බවට හැරෙනකොට. එතකොට මේ මට්ටම හඳුන්වන්නේ වීතික්කම කියලා. අකුසල මට්ටමේදී තියෙනකොට අනුසය පරිඋත්තාන වශයෙන් තියෙනවා. එතකොට තියෙන්නේ තාමත් චේතනා මට්ටමේ තියෙන්නේ. අකුසල කිව්වා. හිතේ තියෙනවා විටින් විට මතුවෙනවා. හිත වහ ගන්නවා. පුද්ගලයා පෙළෙනවා. පෞද්ගලිකව ගත්තම පුද්ගලයා වශයෙන් ගත්තම එතන පෙළීමක් තියෙනවා. නමුත් ක්‍රියාත්මක නැහැ. ක්‍රියාත්මක මට්ටමට එන්නේ වචන වශයෙන් හෝ ක්‍රියා වශයෙන්. එතකොට පාපක. එතකොට කර්ම වශයෙන් කෙරිලා තියෙනවා. ඉතින් ওই විදිහට මේ පාපක අකුසල ධර්ම උප්පන් උප්පන්නේ පාපකේ අකුසලේ ධම්ම. හටගන්නා තාක් පාපී අකුසල ධර්මතා බැහැර කිරීම පහාන සංඥා හැටියට බුදු පියාණන් වහන්සේ මෙහි දේශනා කරා. ඒකට අපිත් මේ ධර්ම මාර්ගයේදී නිවන් මාර්ගයේදී කරන්නේ ඔන්නෝක අඳුනගන්නේ. ඔය පාපක අකුසල ධර්ම අඳුනගන්නේ. ඉතින් ඔතෙන්ට අවිද්‍යාව තණ්හා දෙක වැටෙනවා මූලික වශයෙන්. අවිද්‍යාව තණ්හා දෙක. ඉතින් මේ පහාන සංඥාවේදී අපි ප්‍රධාන වශයෙන් බලන්නේ ඔය අවිද්‍යාව තණ්හා දෙකට අයිති අයත් වෙන බහැර කළ යුතු ධර්මතා. පහාන කියලා ඒවා පොදුවේ හඳුන්වනවා. අන්නේ බහැර කළ යුතු ධර්මතා තමයි අපි හඳුනාගන්නේ. ඉතින් අපි මෙතෙන්ට ආවේ ඔය සතිපට්ඨාන දේශනාවේ අපි වේදනානුපස්සනාවට ඇවිදින් වේදනා පච්චය තණ්හා කියලා දෙයක් කිසියම් හේතුඵල සම්බන්ධතාවයක් බුදු පියාණන් වහන්සේ පෙන්නවා. විඳීම නිසා බැඳීම ඇති වෙනවා කියන කාරණය. මේ විඳීම නිසා බැඳීම ඇති වෙන්නේ බැඳීම බැඳීමත් කිසියම් හේතුවක ඵලයක්. විඳීමත් බැඳීමත් අතරේ පවතින සියුම් ධර්මතාවයක් අපි අඳුනගත්තා ඒ තමයි සංඥා. යම් වේදේති තං සංජානාති කියලා විඳීමත් එක්ක සිදුවන හඳුනා ගැනීමක් තියෙනවා. විඳීමට පෙර හඳුනා ගැනීමකුත් තියෙනවා. සරල මට්ටමේ හඳුනා ගැනීමක් අපි ඒකට කියන්නේ හරියට උදාහරණයක් හැටියට කිව්වොත් අපි කෑමක් උයලා තියෙනකොට අපි දන්නවා මේ කෑම කෑමක් සකස් කරලා තියෙනවා කියන සංඥාව අපිට තියෙනවා. මේ කන දෙයක් කෑමක් බව අපි අඳුනගෙන තියෙනවා. හැබැයි ආහාර ගත් ඒ ආහාරය ගත්තයින් පස්සේ ඒ කෑම කෑවයින් පස්සේ අපිට තියෙන සංඥාව නැත්නම් අපිට ඒ ඒ ආහාරය පිළිබඳ අපිට ඇති වෙන අවබෝධය ඊට වැඩිය සංකීර්ණයි. ඊට වඩා සංකීර්ණයි. ඒක මම මේ උදාහරණ කියන්නේ. තවත් උදාහරණයක් කිව්වොත් අපි දකිනවා ගහක ගෙඩියක් තියෙන. අපි එකම උදාහරණයක් හැටියට අඹ ගෙඩියක් තියෙනවා කියලා ගහක් අපිට පේනවා. ගහේ අඹ ගෙඩියක් ඉදිලා තියෙනවා. ඉතින් අපිට එක පාරටම සංඥාවක් නැත්නම් හඳුනා ගැනීමක් වෙනවා සිද්ධ වෙනවා. ආ මේ අඹ ගෙඩියක් තියෙනවා. කහ පාටයි ඉදිලා තියෙන්නේ කියලා. සමහරට අපි හිතා ගන්න පුළුවන් මේක රස එකක් ආදී වශයෙන් මොන හරි කිසියම් සංඥාවක් එතන තියෙනවා. හැබැයි අඹ ගෙඩිය කඩලා කෑවෙන් පස්සේ ඇති වෙන ඒ පිළිබඳව ඇති වෙන සංඥාව ඊට වැඩිය සංකීර්ණයි. එහෙම. තවත් උදාහරණයක් කිව්වොත් අපි මිනිස්සු සමීප ආශ්‍රයයක් කරන්න පෙර යම් යම් මිනිස්සු පිළිබඳ හඳුනා ගැනීම අපේ තියෙන. දැන් විවාහයට පෙර විවාහ වෙන දෙන්නගේ යම් හඳුනා ගැනීමක් තියෙන. ඒක ටිකක් දුරස්ත හඳුනා ගැනීම. ඉතින් නම ගම දන්නවා සාමාන්‍ය වශයෙන් එයාගේ හැසිරීම පිළිබඳ යම් වැටහීමක් තියෙනවා. ඒ ටික තියෙනවා. විවාහ වෙලා විවාහ ජීවිතය ගත කරද්දී ඊට පස්සේ ඊට වඩා සංකීර්ණ හඳුනා ගැනීමක් සිද්ධ වෙනවා එකිනෙකා පිළිබඳ. එතකොට මේ විඳීමෙන් පස්සේ එන හඳුනා ගැනීම යම් වේදේති තං සංජානාති කියන. ඒ හඳුනා ගැනීම අයිත වැඩි තරමක් සංකීර්ණ. අර විඳීමට පෙරත් හඳුනා ගැනීමක් තියෙනවා විඳීමට පසුවත් හඳුනා ගැනීමක් තියෙනවා. විඳීමට පෙර අඳුනා ගැනීම සරලයි. විඳීමෙන් පසු අඳුනා ගැනීම සංකීර්ණයි. මේ විඳීම කියන්නේ ඇත්තටම පසින්දොරන් සහ මනසෙන් ඒ ආරම්මණය ගෝචර කර ගැනීම. ඇහින් බැලීම, කනෙන් ඇසීම, නාසයෙන් ගඳ සුවඳ වශයෙන් විඳීම, දිවෙන් රස විඳීම, කයින් පහස විඳීම සහ මනසින් වටහා ගැනීම. මේ මේ ටික තමයි මේ ටික හරහා ඇති වෙන දේ තමයි අපි වේදනාව විඳිනවා කියලා කියන්නේ. විඳිනවා. කය මනස දෙක එකතු කරගෙන කරන විඳීම. ඒ විඳීමෙන් පස්සේ එන හඳුනා ගැනීම සංකීර්ණ. අන්න එතනින් ඒත් එක්ක ඔය විඳීමට පෙර සංඥාවෙත් විඳීමට පසු සංඥාවේ දෙකේම සරල සංඥාවේ සංකීර්ණ සංඥාවේ දෙකේම අවිද්‍යාව තියෙන්න පුළුවන්. ඉතින් අවිද්‍යාව තිබුණොත් තමයි තණ්හා ඇති වෙන්නේ. අර වේදනාපච්චය තණ්හා කිව්වේ එතන. ඒක නිසා බුදුරජාන් වහන්සේ මේ තණ්හාව දුරු කිරීමට මේ සංඥාවේ තියෙන දෝෂය අයින් කරනවා. ඒකයි අපි මේ සංඥා භාවනාවක් මෙතෙන්ට කිට්ටු කරගත්තේ. ඉතින් සංඥා භාවනාවේදී අපිට කරන්නේ ගැඹුරින් අවබෝධ අවබෝධය ලබා දීම. අපි කිව්ව එක සංඥාව පඤ්ඤා අභිඤ්ඤා පරිඤ්ඤා දක්වා දියුණු කිරීම බුදුදහමේ කරනවා. මේ විදර්ශනා භාවනාවට ආපුවා මේ මේ සාකච්ඡාවලදී මේ ධර්ම සාකච්ඡාවලදී ඇත්තටම අපි ඇති කරගන්නේ පඤ්ඤා සහ අභිඤ්ඤා තත්වයේ දේවල්. දැන් අපි මේ පංචස්කන්ධ ගැන කතා කරගෙන යනවා. සතිපට්ඨාන දේශනාවේ කායානුපස්සනා, වේදනානුපස්සනා, චිත්තානුපස්සනා, ධම්මානුපස්සනා වශයෙන්. ඉතින් මේ වයිදී අපිට ඇති වෙන මේ සංඥාව නැත්තම් වැටහීම අවබෝධය ටිකක් ගැඹුරු අවබෝධයක් මේ ඇති වෙන්නේ. මේ ගැඹුරු අවබෝධය තුල අපිට පුළුවන්කම ඇති වෙනෝ ශක්තිය ලැබෙනෝ මේ නාම රූප ධර්ම වල ඇත්තම தත්ත්වයේ යථා ස්වභාවය තේරුම් ගන්න. දැන් අපි තේරුම් ගත්තා පහාන කියන දේ. පහාන සංඥාව. ඒ කියන්නේ බහැර කළ යුත්තේ කුමක්ද කියලා අපි අවබෝධ කරගත්තා. අපි ඒක අපි කලින් සාකච්ඡාවේදී කිව්වා බහැර කළ යුත්ත කුමක්ද? බහැර කළ යුතු දේ තිබෙන්නේ කොතනද? එය බහැර කරන්නේ කෙසේ? ඔන්න ඔය තුන දන්නේ නැත්නම් පහානය කරන්න බෑ. ඒ කියන්නේ දුක්ඛ නිරෝධය කරන්න බෑ. කෙලෙස් දුරු කරන්න බෑ. තීර දුරු කරන්න නම් ඔය ඔය ඔය ප්‍රශ්න ඔය කිටි ප්‍රශ්න තුනට අපිට උත්තර හම්බ වෙන්නේ. පහතබ්බ ධම්මයේ නැත්තම් බහැර කළ යුත්ත කුමක්ද? ඒ පවතින්නේ කොතැනද? සහය කළ යුත්තේ කෙසේ? දැන් අපිට බහැර කළ යුත්ත පැහැදිලි. බහැර කළ යුත්තේ රූප ධර්මවත් වේදනාවක් නෙවෙයි සංඥා සංකාර විඥාන තුනට ඇතුළත් වෙන අකුසල සංඥා, අකුසල චේතනා සහ අයෝනිසෝ මනසිකාර කියන තුන තමයි බැහැර කළේ. දැන් හරිම පැහැදිලි. සමහර විට අපි මෙච්චර කාලයක් මේ රූප වේදනා එක්ක පටලැවිලි හදාගෙන හිටියන දැන් මේ පටලැවිලි ඉවරයි අපිට මොකද ඒවත් එක්ක ලොකු සටනක් නැහැ මේක බැහැර කළ යුත්තක් එතන නැහැ රූපවලවත් වේදනාවලවත් සංඥාවලත් අකුසල සංඥා ඒ කියන්නේ වැරදි වැටහීම් තමයි ඉවත් කරගත්තේ. චේතනාවලත් තියෙනවා අකුසල චේතනා. මනසිකාර අයෝනිසෝ මනසිකාර බැහැර කරගන්න අපිට පුළුවන් මේ ධර්ම මාර්ගයට අනුව හිතන එක තමයි යෝනිසෝ මනසිකාර කියලා කියන්නේ. සංඥාව නිවැරදි වුණාම ඇත්ත වශයෙන්ම මනසිකාරයත් යෝනිසෝ පැත්තට හැරෙනවා. අර අකුසල සංඥාව තියෙන කොටයි අයෝනිසෝ මනසිකාරයි අකුසල චේතනාය දෙක ඇති වෙන්නේ. ඉතින් ඔතන අන්තිමට බලපුවම පිරිසිදු කරන්න තියෙන එක දෙයක්. ඒ තමයි මේ සංඥා කොටස නිවැරදි කෙරේ. සංඥා විපල්ලාසය ඉවත් කිරීම. මේකට අපි යථාභූත ඥාන දර්ශන විපස්සනා සම්මා දිට්ඨි විඥා නිබ්බේධික පඤ්ඤා ඔය එක එක වචන යෙදিলা තියෙනවා ධර්ම සාහිත්‍යයේ බුද්ධ දේශනාවලේ දීච්ච වචන මම ඔය කිව්වේ ඉතින් කොයි වචනෙන් වුණත් අදහස් කරන්නේ මෙන්න මේ නිවැරදි අවබෝධය ඉතින් ඒකයි අවශ්‍ය වෙන්නේ ඉතින් පහන සංඥාවේදී කරන්නේ මේ වැරදි වැටහීම වැරදි අවබෝධය පැහැර කිරීම වැරදි අවබෝධය මූලික වශයෙන්. වැරදි අවබෝධය බැහැර කරපුවෙන් පස්සේ වැරදි විවහාරයත් අයින් ඉතින් ওই විදිහට පහන සංඥාව කොහොමයි. ඉතින් පහන සංඥාවට ආවෙන් පස්සේ අපිට තවත් තවත් අනුපස්සනාවක් ගන්න සිද්ධ වුණා. ඒ තමයි චිත්තානුපස්සනාව. මොකද මේ බැහැර කළ යුතු දේ තියෙන්නේ වටපිටාවේවත් පරිසරයේවත් අල්මාරි පෙට්ටගම් වලවත් කොහෙවත් නෙමෙයි බැහැර කළ යුතු දේ තියෙන්නේ. පැහැර කළ යුතු දේ තියෙන්නේ අපේ සිතේ. එතකොට සිතේ තමයි මේ අකුසල සංඥා, අකුසල චේතනා, අයෝනිසෝ මනසිකාර සිද්ධ වෙන්නේ. අටපිටා වෙන්නේ. එතකොට අපිට හිත දිහා බලන්න වෙනවා. සිත ගැන සතිමත් වෙන්න වෙනවා. සිත ගැන සතිමත් වීමටයි චිත්තානුපස්සනා කියන්නේ. චිත්තේ චිත්තානුපස්සී විහෙරති කිව්වේ ඒකයි. ඉතින් ඒ අනුව අපි නැවතත් මහා සතිපට්ඨාන දේශනාවේ චිත්තානුපස්සනාවට යොමු වුණා පහුගිය සාකච්ඡාවේදී. අදත් අපි චිත්තානුපස්සනාවට මදක් අවධානය යොමු කරමු. දැන් මේ චිත්තානුපස්සනාවේ සිත් කොටස් කරලා වගේ උදාහරණ වශයෙන් ඒවයි ගති ලක්ෂණ සලකලා බුදුරජාන් වහන්සේ දහසය ආකාරයකින් විතර ඉදිරිපත් කරලා තියෙනවා. වීත රාගං චිත්තං වීත දෝසං චිත්තං මේ කියන්නේ සදෝසං සරාගං චිත්තං වීත රාගං චිත්තං සදෝසං චිත්තං වීත දෝසං සමෝහං චිත්තං වීත මෝහං චිත්තං සංකිත්තං චිත්තං විකිත්තං චිත්තං මහග්ගතං චිත්තං අමහග්ගතං චිත්තං සෞත්තරං චිත්තං අනුත්තරං චිත්තං සමාහිතං චිත්තං අසමාහිතං චිත්තං විමුක්තං චිත්තං අවිමුක්තං චිත්තං ආදී වශයෙන් එතකොට මේ මේකෙන් මේ පළමුවෙන්ම මම කියන්න ඕන මේකෙන් වර්ධවා වටහා ගන්න හොඳ නැහැ මේ සිත් මේ ගණන් කරලා කිව්වා කියලා මේ සිත් කියන ඒවා ගණන් කරන්න බෑ ගණන් කරන්නේ රූප ධර්ම විතරයි ගණන් කරන්න පුළුවන්කම තියෙන්නේ නාම ධර්ම ගණන් කරන්න පුළුවන් කමක් නැහැ. නාම ධර්ම අඳුනා ගනිද්දී නාම ධර්මයේ ගති ලක්ෂණය පමණයි අඳුනා ගන්න පුළුවන්කම තියෙන්නේ. දැන් විතරාගම් චිත්තං කිව්වම අරමුණට නැමෙන ගතිය අරමුණට ඇලෙන ගතිය රාගං චිත් සරාගං චිත්තං කිව්වම සරාග ගතිය කිව්වේ අරමුණට යොමු වෙන අරමුණට නැමෙන අරමුණ පසුපස හඹා යන ගතිය හිතේ තියෙන අන්නේ ගතියයි අපි අඳුනගන්නේ. ඒකට තමයි සරාග කියන්නේ. රාගී ස්වභාවය කියලා කියන්නේ. එතකොට මේ අරමුණට නැමෙන අරමුණට යොමු වෙන ඒ ස්වභාවය සමහර විට අපේ හිතේ ඇතිය. ඉතින් එවැනි සිත් ගණන් කරලා කියන්න බෑ. රාග සිත් මෙච්චර තියෙනවා කියලා ගණන් කරලා කියන්න බෑ. මොකද මේ රාගසිත ඇති වෙන්න පුළුවන් රූප ශබ්ද ගන්ධ රස ස්පර්ශ තව නොඑක් විදිහේ ගති ගුණ ලක්ෂණ කෙරෙහි රාගසිත ඇති වෙනකොට ඒක නිසා රූපය පිළිබඳ ඇති වෙන රාගය රූප රාගය ශබ්දය ඇති වෙන ශබ්දය පිළිබඳ ඇති වෙන රාගය ශබ්ද රාගය ගඳ සුවඳ පිළිබඳ ඇති වෙන රාගය ගන්ධ රාගය. විවිධ රසයන් පිළිබඳ ඇති වෙන රාගය රස රාගය. ස්පර්ශයන් පිළිබඳ ඇති වෙන රාගය පොට්ටබ්බ රාගය. විවිධ මනසින් හඳුනා ගන්නා වූ විවිධ ගතිගුණ පිළිබඳව ගති ලක්ෂණ පිළිබඳ ඇතිවන්නා වූ රාගය ධම්ම රාගය. කොහොම අපිට බෙදලා දක්වන්න පුළුවන්. නමුත් රාග සිත් මෙපමණයි කියලා කියන්න බෑ. ඒක සංඛ්‍යාත්මකව දක්වන්න බෑ. ඒක නිසා අභිධර්මයේදී වෙච්ච එක දෝෂයක් ඕ. සංඛ්‍යාත්මකව දක්වන්න උත්සාහ කරලා තියෙනවා මේ සිත්. බුදුරජාණන් වහන්සේ සංඛ්‍යාත්මකව දක්වන්නේ නැහැ. චිත්තානුපස්සනාවේ වරද්ද ගන්න හොඳ නැහැ මේ 16 ආකාරයකින් දක්වුවට. බුදුරජාණන් වහන්සේගේ සිතක් තියෙනවා තේරුම් ගැනීම සඳහා ඒවයි ගති ලක්ෂණ කියාගෙන දේශනා කරගෙන යනවා. ඒ අනුවයි මේ සරාගං චිත්තං කියන ස්වභාවය අපි අපේ තුලින් දකින්න අපේ සිතත් සමහර වෙලාවට මේ දකින රූපයට ඇහෙන ශබ්දයට දැනෙන ගඳ සුවඳට දැනෙන රසයට විඳින පහසට වැටහෙන කරුණට නැමින ගතියක් තදින් යොමු වෙන ගතියක්, ඒ පසුපස හඹා යන ගතියක්, ඒ ඒ රූපේ, ශබ්දේ, ගන්ධේ, රසේ, ස්පර්ශේ ධර්මතාවයේ තියෙන ඒ ලක්ෂණය. අපි ඒකට කියනවා නිමිත්ත ව්‍යංජනේ පිළිබඳ එළවන ගතියක් ඒ ගැන දිගින් දිගට හිතන ගතියක් හිතේ ඇති වෙන්න පුළුවන්. අන්න එතකොට අපි තේරුම් ගන්න ඕන හිත රාගී වුණා කියලා. මගේ හිත රාගී වුණා. මොකද රහවල් මේ දැක්ක එක නැත්තම් ඇහුණ එක විඳ එක පිළිබඳව පසුපස එළවන ගතියක් තියෙනවා. පස්සේ පන්නන ගතියක් තියෙනවා. අන්න ඒක. ඒක නැවත නැවත ඉල්ලන නැවත නැවත අපේක්ෂා කරන බලාපොරොත්තු වෙන ගතියනේ. සරාගං චිත්තං. එතකොට ඒ ගතිය අපි අඳුනගන්නේ මේ චිත්තානුපස්සනාවේදී. අපි කලින් සාකච්ඡාවේදී කිව්වා මේ ඔය ඇති වෙන සිතිවිලි දිහා ඔය නිකන් බලන් බලන් ඉඳිමු කියයි. කර අභ්‍යාසයේ පුහුණු වෙන්න. ගඟයින ඉඳන් ගඟ ගලනවා බලාගෙන ඉන්නවා වගේ ගඟට බහින්නේ නැතුව සිතිවිලි ධාරාව Tamanට ඇති වෙන සිතිවිලි දිහා බලන්න පුරුදු වෙන්න. මම හිතන්නේ ඒ අභ්‍යාසය අපි අපේ කල්යාණ මිත්‍රයන් කරන්නේ නැති. ඒක කරා නම් හරිය අපූර්වට Tamanට හිතෙන දේ පේන්න පටන් ගන්නවා. ඉතින් මම කියන්නේ පුද්ගලයේ Taman දකිනවා කියලා. යමක් අපි කියනවද මෙන්න මේ චිත්තානුපස්සනාව වඩනකම් පුද්ගලයේ Taman දකින්නේ නැහැ. තමන් කියලා කියන්නේ තමන්ගේ මේ සිත් හසර තමයි. සිතේ හැසිරීම. ඉතින් ඒක තමයි අප දැකිය යුත්තේ. එතන තමයි අපිට පහානය දුරු කළ යුත්තේ. ඉතින් ඔන්න සරාග ගතියක් ආවනම් හිතේ අන්න අපි තේරුම් ගන්න ඕන පහතබ්බ ධම්මයක් ඒක. මෙන්න මේක ප්‍රහාණය කළ යුත්තක් මේක බැහැර කළ යුත්තක්. මේ අරමුණ පස්සේ පන්නන අරමුණු පස්සේ එළවන ඒක ගැන දිගින් දිගට හිතන ගතිය. එහෙම. ඊළඟට විතරාගං චිත්තං. ඒක අනිත් පැත්ත. එහෙම එළවන ගතියක් නැහැ. වැඩි උනන්දුවක්, පන්නන ගතියක්, පස්සේ යන ගතියක් නැහැ හිතේ. එහෙමනම් ඒකත් දැනගන්න. පජානාති කියන වචනේ නෙයෙදෙන් පජානාති අපිට ඔන්න දැන් මේ සිතේ ගති ලක්ෂණ දෙකක් දෙතෑවර දෙආකාර ගති ලක්ෂණ දෙකක් අපිට ප්‍රකට වෙනවා. හිත ගැන සෝදිසියෙන් ඉන්නකොට එකක් තමයි මේ සරාගී ගතිය අනික විතරාගී ගතිය. අපි මේ චිත්තානුපස්සනාව ඉන්නේ චිත්තානුපස්සනාවට. සරාගී ගතිය අපිට අත්දකින්න පුළුවන්, අත්විඳින්න පුළුවන්. ඒක මේ පොතෙන් ඉගෙන ගන්න එකක් නෙවෙයි. සරාගම් කියන්නේ. පොතේ තියෙන කැත්ත දේශනාවේ තියෙන කැත්ත නමුත් ඒක අත්විඳින්න අත්දකින්න ඕන මේ අරමුණ කෙරෙහි පස්සේ පන්නන ගතිය එළවන ගතිය ඇලෙන ගතිය ඒක ගැන දිගින් දිගට හිතන ගතිය ලක්ෂණ තවත් වෙලාවක ඇහැට දැක්කට කනට ඇහුණට නාසයට දිවට කයට දැනුණට හිතට වැටුණාට ඒ ඒ කෙරෙහි පස්සේ පන්නන ගතියක් නැහැ. ඒක අපි කියන්නේ විතරාගම් කියලා. ඔන්න ඔය ලක්ෂණ දෙක දකින්න ඕනේ. ඉතින් ඕකේ විතරාගම් කියන ස්වභාවය අපිට ගැටලුවක් නැහැ. සරාගම් කියන ගතිය තමයි පහානයක් පහතබ්බ ධම්මයක් හැටියට පෙන්වන්නේ. මොකද මේ පස්සේ පන්නන ගතියෙන් සිද්ධ වෙන අයහපත අපි දන්නවා. ඉතින් ඒව විස්තර කරන්න ඕනේ නෑ. ඊළඟ ඊළඟ යුගලය සිත් යුගලය කියන්නේ සිත් යුගලය නෙමෙයි. සිත්වල ගති ලක්ෂණ යුගලය. සදෝසං වීත දෝසං. මේ දෝෂ කියන්නේ ගැටෙන ගති. ගැටෙන ගති. ස කියන්නේ සහිතයි කියන එක. ඔය ස පාලි භාෂාවෙන් මේ දෙන්නේ සහිත අර්ථයේ දෙන්න. ඒක දෝෂ සහිතයි. සදෝසං. ඒ කියන්නේ අර අරමුණ එක්ක අරමුණ ප්‍රතික්ෂේප කරන ගතියක් එනවා. අරමුණ කිව්වේ රූපේ, ශබ්දේ, ගන්ධේ, රසේ, ස්පර්ශේ. ඕ මනසට වැටෙන කාරණේ. ධම්ම කිව්වේ ඒක. ඕක ප්‍රතික්ෂේප කරන ගතියක් එනවා. ඕක එක ගැටෙන ගතිය. අපි සාමාන්‍ය විහාරේ ගැටෙනවා කියලා කියනවා. ගැටෙනවා කියන වචනේ තරම්ම මේ ගැටෙනවා කියන වචනේ හුඟක් දැනට විවාහාරයේ දෙන්නේ රණ්ඩු කරනවා වගේ ලක්ෂණයක් සඳහා සිංහල භාෂාවෙන් ගැටෙනවා කියන වචනේ යෙදෙනවා. නමුත් මේ දෝසම් කියන එකට ඒ තරම්ම හොඳ මේ යෙදුමක් නෙවෙයි ගැටෙනවා කියන එක. මේක තියෙන්නේ ප්‍රතික්ෂේප කරන ගතියක්. මේ රුස්සන් නැති ගතියක් අකමැති ගතියක් පෙන්눔 කරන්නේ. අර රාග කියන එකේ තියෙන්නේ රුස්සන ගතියක් කැමැති ගතිය. ඒකනේ ඒකේ පස්සේ පන්නන්නේ. දෝෂ කියන එකේ තියෙන්නේ නුරුස්නා ගතිය අකමැති ගතිය. ඒකනේ මේක දුරු කරන්න බැහැර කරන්න අයින් වෙන්න දඟලන්නේ මේකේ. ඒකයි තියෙන්නේ. ඉතින් ඔය සදෝෂ ගතිය ටිකක් නුරුස්නා ගතියක් ආවොත් ඒක අපි දකින්න ඕන. දැන් අපේ හිතේ ඔහොම එනවා. සදෝෂ ගති. දැන් අපි කැමති ආකාරයට අපේ වැඩ කටයුතු කරගෙන යන්න බැරි වුණා. මොන ටිකක් නුරුස්නා ගතියක් එනවා. එහෙම නැත්නම් වෙනත් පුද්ගලයෙක් අපේ මනාපයේ පරිදි කටයුතු කරන්නේ නැති අවස්ථාවක් නුරුස්නා ගතියක්. අන්න ඒ වගේ අවස්ථාවලයි අපි අපේ චිත්ත ස්වභාවය දැකිය යුත්තේ. මේක සදෝසං චිත්තං සදෝසං චිත්තං තිපජානාති. එවැනි ද්වේෂ සහගත සිත් ඇති වෙන. ඒ ඇති වෙනකොට ඒක අපි දකින්න. සදෝස ගති සිත් වල තියෙන. ඊළඟට මේ එහෙම නොගැටෙන ස්වභාවයක් තියෙන දැක්කට ඉතින් ඒ අරමුණ එක ගැටීමක් නැහැ. ඒක පස් ඒකත් එක්ක නුරුස්නාකමක් අමනාපයක් ඇති වෙන්නේ නැහැ. එහෙමත් තියෙනවා. ඒ අවස්ථා දෙකම අපි දකිනවා. ඉතින් ගැටලුව වෙන්නේ පහතබ්බේ වෙන්නේ පහන හැරකල යුක්ත වෙන්නේ ඔය සරාග ගතියයි සදෝෂ ගතියයි. ඒක ප්‍රධාන අකුසලතා දෙක හැටියට බුදුදහමේ උගන්වන්නේ ඔය සරාග සදෝෂ නැත්නම් රාග දෝෂ. ඇලෙන ගතිය සහ ගැටෙන ගතිය. ඉතින් ওই ගතිය ඇති වුණයින් පස්සේ ඔන්න ওই ගතිය ඇති වෙන්නේ ඇයි? බොහෝ වෙලාවට මේ යමක යථාබෝධය නැතිකම. ඇති වෙයි. දැන් අපි උදාහරණ කතා කරමු අපිට මේ භාවනාවේදී හුඟක්ම වැදගත් වෙනවා ප්‍රායෝගික උදාහරණ. දැන් සරාග චිත්තයට අපි සරාග චිත්තයක් හටගන්නේ කොහොමද කියන එක ගැන පොඩ්ඩක් හිතලා බලමු. ඒක අපි නිකම් මේ උදාහරණයක් කතා කරන්නේ. අපි බාහිර දෙයක් ගමු. බාහිර රූප ධර්මයක් ගමු. අපි දන්න මේ ගස්වල පිපිලා තියෙන මලක් උදාහරණ වශයෙන් ගන්න පුළුවන්. ඉතින් අපි මල් හිටවගෙන තියෙනවා. අපි හිටවල නැතත් ඔය නොයේ ගස්වල මල් වර්ග හැදෙනවා. ඉතින් මේක රූපාරම්මණයක් කියලා අපිට කියන්න පුළුවන්. නමුත් මේකේ ආරම්මන ගොඩක් එකතු වෙලායි තියෙන්නේ. මේකේ වර්ණයයි හැඩයයි ඇහැට පේනවා. නහයට ලං කරලා බැලුවොත් සුවඳක් දැනෙනවා. අතින් ඇල්ලුවොත් ස්පර්ශයක් දැනෙනවා. ඕන්නම් මල ලෙව කාලා බැලුවොත් රසයක් දැනෙනවා. සමහරට මේ පිළිබඳ යම් කිසි සංකල්පනාවකුත් තියෙනවා. එතකොට මේ මලේ තියෙන යම් අවස්ථාවක් වර්ණය හොඳට තියෙන ගන්ධය හොඳින් දැනෙන ඒ කියන්නේ සුගන්ධවත් වූ වර්ණවත් වූ ඒ වගේම පිපී තිබෙන මෘදු ඇල්ලුවම මෘදු පහසක් දැනෙන අවස්ථාවක් මලේ තියෙන. කොයි මලෙත් ඒක තියෙන. එතකොට ඒක මලේ අවස්ථාවක්නේ. මලට උරුම අවස්ථාවක්. නමුත් මේ මෙන්න මේ අවස්ථාව අපේ පසිඳුරන්ට සහ මනසට ගෝචර වුණාම මේ අවස්ථාවට තමයි සරාග වෙන්නේ. ඉතින් සරාග කියන්නේ වැඩි මනාප ගතියක් වෙන්න, රුචි ගතියක් වෙන්න. ඉතින් ඊට පස්සේ අපි මොකද කරන්නේ? ආ මේ මල ලස්සනයි, මේක සුවඳයි, මේකේ හැඩය හොඳයි ආදී වශයෙන් කියලා අපි ඒ මල ගැන ටිකක් වැඩිපුර හිතලා අන්න විතර්ක ඇති කරගන්නවා. ඊට පස්සේ හිතන්න ගන්න. ඊට පස්සේ ඉතින් අපි මල් එක්ක ඒක ක්‍රෑෂ් කරගන්න. එහෙම නැත්නම් ඒ විදිහේ මල් ගහක් හිතව ගන්නවා. ආදී වශයෙන් මේ මේ කාර්යයට අපි බද්ධ වෙනවා. ඒ ව්‍යාපෘතිය. ඉතින් ඕක එහෙම නැත්නම් ඒට සමාන ආකෘතියක් කරි හදාගන්න ඒ මලේ හැඩයට කඩදාසි වලින් රෙදි වලින් දැන් අර මල පර වෙනවනේ ඒ ඒක නිසා මේ ඒ විදිහේ පර නොවන ටික කාලයක් වැඩි කාලයක් පවත්ව ගන්න පුළුවන් විදිහට ඒ දැන් තෝස මල නම් තෝස මලේ හැඩයට කඩදාසි වලින් හදාගන්න. ඒ වර්ණය දාලා ඉතින් ඒ පුළුවන් විදිහට හදන සුවඳ නම් ඉතින් දාන්න බෑ. ඒ මෘදු බව ගන්න බෑ. නමුත් ඊට ඇහැට පේන විදිහට රෝස මලක් වගේ කියලා හිතාගෙන එහෙම එකක් හදාගෙන ඉතින් අර අරකට ඇති වුණු මනාපය ඒකෙන් ලබාගත් වින්දනය දිගට විඳින්න අපි උත්සාහ කරනවා. ඊට සමාන ආකෘතියක් හරි හදාගන්න. ඇයි එහෙම වුනේ? අර මලට සරාග වුණ නිසා. දැන් ඉතින් එතන ඉඳලා රෝස ව්‍යාපෘතියක් පටන් ගන්නවානේ. රෝස මල් ප්‍රොජෙක්ට් එකක් විශාල පටන් ගන්න. ඉතින් ලෞකික වශයෙන් ඕව ගැන කතා කරොත් නම් කියයි ඇයි ඒක නරක? ඉතින් ඒකේ වැරද්දක් නැහැනේ. රෝසමල් ලස්සනයිනේ. ඉතින් අනිත් අයටත් මල් දෙන එක හොඳයිනේ. මල් ව්‍යාපෘති ආර්ථික වැඩපිළිවෙලක් නේ කියලා. ඒක ඕකට තර්ක විතර්ක හේතු ගණනාවක් ඉතින් ඉදිරිපත් වෙනවා ලෞකිකයට. ඉතින් එතකොට ඒ මල් ව්‍යාපෘතිය රාග සරාග වැඩපිළිවෙල දිගට යනවා. ඉතින් ඕක අපි ගැඹුරින් දකින්නේ අපි කෙලින්ම කියන ඉතින් ඒක හොඳයි හොඳ මල් වර්ගයක්. ඉතින් ඒක හිතවන්න ඕනේ. හිතවල අනිත් අයටත් දෙන්න ඕනේ. ආදායම් ගන්න පුළුවන් නිසා එහෙම කරන්න ඕන. ආදි වශයෙන් කියලා එහෙම එහෙම යනවා. මේ සරල උදාහරණයක් කියලා. එතකොට රූප ධර්ම වල ඔන්න දැන් කායානුපස්සනාවේදී මීට පෙර අපේට ඔය මේ චිත්තානුපස්සනාවට එන්න කලින් කායානුපස්සනාව වේදනානුපස්සනාව දෙක පහු කරලා තියෙන නිසා මේකේ තියෙන ගැටේ අහුවෙනවා ගැටලුව මොකද්ද රූප ධර්ම වල තියෙනවා අස්සාද අවස්ථාවක් අපි ඒක සාකච්ඡා කරලා තියෙනවා ඒක සංඥා භාවනාවල ආදීනව සංඥා විදිහට පැහැදිලි වුණා. ඒ වගේම කායानुපස්සනාවේදීත් අපි ඒක සාකච්ඡා කළා. අස්සාද අවස්ථාවක් තියෙනවා. මේ අස්සාද අවස්ථාවට අදාළ වේදනා වේදනානුපස්සනාවට ආපුවම ඒක අදාළ විදීමක් තියෙනවා. ඒකට කියන්නේ සුඛ වේදනා කියලා. අස්සාද අවස්ථාවට අදාළ වේදනාව සුඛ වේදනා. අන සුඛ වේදනාවත් එක්ක රාගානුසේනොයි කියලා අපි දැනටමත් වේදනානුපස්සනාවේදී තේරුම් අරගෙන තියෙනවා. එතකොට ඔය ඔය ඔය සංසිද්ධි ටික රූප ධර්මයේ අස්සාද අවස්ථාව වේදනාවේ සුඛ අවස්ථාව සංඥාවට එනකොට ওই පිළිබඳ නිත්‍ය සංඥා ආත්ම සංඥා අවිපරිණාමී සංඥා ඇති කරගන්න මොකද්ද නිත්‍ය සංඥා කියන්නේ හිතෙන අර මල ওই විදිහේ මලක් දිගටම අපේ වත්තේ ඉදමේ ගාඩන් එකේ තියෙනු නම් හොඳයි. ගේ මැද්දේ මල් පෝච්චියේ තියෙනු නම් හොඳයි. මේක නිත්‍ය සංඥා. ඊළඟට ආත්ම සංඥා මේක මගේ ළඟින් මට ඕන විදිහට මං කැමති විදිහට තියෙනු නම් හොඳයි. සුඛ සංඥාව අනේ මේක හරි හොඳයි මේ ආදී වශයෙන් ඉතින් එහෙම කොටසක් ඇති වුණාම තමයි අන්න ඔය සංඥාවෙන් ඒ පිළිබඳව චේතනාවක් ඇති වෙන්නේ. ඒතකොට දැන් මේ මේ සංඥාවට අපි කියන්නේ සංඥා විපල්ලාශය. ඉතින් ඔය සංඥා විපල්ලාශ කිව්වම ඉතින් සමහරු කැමති නැහැ. ඉතින් එහෙම කියන්න එපා. ඒ මල ලස්සනයිනේ. ඒක හිතවන එක හොඳයිනේ. ආදී වශයෙන් කියලා ඉතින් ඕකට පක්ෂව අර සංඥා නිත්‍ය සංඥාවට අදාළ සුඛ සංඥාවට අදාළ ආත්ම සංඥාවට අදාළව පොඩි පක්ෂ ගතියක් පේනවා. නමුත් ඇත්ත වශයෙන් මේක අපි තේරුම් ගන්න ඕන මෙතන ඉන්නේ අර රූප ධර්මයේ අස්සාද අවස්ථාවේ ඇති වෙන සුඛ වේදනාව නිසා ඊට පක්ෂ ගතියක් පෙන්න අපි කියවනේ මේ පක්ෂ ගතියට සරාගම් කියලා. ඒක ඒක පස්සේ පන්නන ඒකට නැමුණු ඒකට යොමුණු ඒක සමග මනාප ෘචි ගතියක් පක්ෂව තර්ක කරන ගතියක් කරුණු දක්වන ගතිය සහේතුකව පෙනී සිටින ගතියක් තියෙනවා. ඒ රාගේ හැටි. රාගේ හැටි. විතක්ක කියන වචනේ බුදුරජාන් වහන්සේ පාවිච්චි කරලා තියෙන්නේ ওই හේතුව නිසා. තර්ක කරන, කරුණු දක්වන, හේතු දක්වන ඒක ඒක තමයි ඒකේ හැටි. ඉතින් ඕක අපි අවබෝධ කරගන්න වෙනවා. මේ තර්ක කිරීම, කරුණ දැක්වීම, හේතු දැක්වීම, පක්ෂ වීම, මනාප වීම තමයි රාගයේ ලක්ෂණය. මොකටද අර අර අස්සාද අවස්ථාවෙන් ලැබූ සුඛ වේදනාවට පක්ෂවයි මේ යන්නේ. එහෙම එහෙමයි යන්නේ මේ සරාගයේ ස්වභාවය ඒක. ඊළඟට අපි අර සදෝෂ කියන එක ගමු. අපේ තවත් ඇති වෙන චිත්ත ස්වභාවයක්නේ. අපි මේ චිත්තානුපස්සනාව යන්නේ. එතකොට දැන් අර රූප ධර්මයේ අස්සාදේ පහු කළා ආදීනව අවස්ථාවක් එනවනේ. අර අපි උදාහරණයක් ගත්තේ මලක්නේ. ඒක ඉතින් අර අපි ඒ ඒ අපි දුටුව අර වර්ණේ නැහැ වර්ණේ අවර්ණ වෙලා නැත්නම් ඒකේ වර්ණේ දුරු වර්ණ වෙලා කියලා අපි කියන. හැඩය වෙනස් වෙලා ඒ තිබුණු සුවඳ නැහැ ඒ තිබුණු පිපුණු ගතිය නැහැ දැන් අපි කියන්නේ පර වෙලා කියලා සුවඳ නැහැ කියනවා හැඩේ වෙනස් වෙලා කොහොම ඉතින් එවැනි මලක් අපිට දුන්න ගමන් ඉතින් එවැනි මලක් දැක්ක ගමන් අපි ඇති වෙන්නේ අර ඊට වැඩි වෙනස් එකක් ප්‍රතික්ෂේප කරන ගතියක් ඇති වෙනවා තමයි අපි ඒක දැක්ක ගමන් කඩලා විසිකරන මල්වට්ටියේ බුද්ධ වන්දනාවට තියපු මල් ටික තව ටිකකින් නැත්තම් පැය කිහිපයකින් දැක්කම ඉතින් නුරුස්නා ගතියක් එනවා. අපි වහා මේක අයින් කරනවා. අයින් කළා නැත්තම් අනිත් අයට දොස් කියන. කවුද මේ පරමල් මෙතන තියලා තියෙන්නේ? ඇයි මේ වස් කරන්න දන්නේ නැද්ද? ඒ මොකද? ඔය ලක්ෂණේ අපේ හිතවලට එන්නේ නැද්ද බලන්න. ඕවට කොච්චර මේ අරමල් මේ දැක්කම පරමල් අස්කරේ නැති වුණාම බලන්න අර එන්නේ සදෝෂ චිත්තය. ඕක දකින්න බෑ. අපි ඕක දකින්න පුරුදු නෑ. ඊට ඕකට අපි හේතු කියනු නෑ නෑ මේ පරමල් තියෙන්න හොඳ නෑ මේ බුද්ධ මේ බුදු මැදුරේ නැත්තම් මේ ආසනේ මේ ගහේ පරවෙච්ච මල් තියෙන්නේ උකොටද කියලා හරි පුදුම විදිහට මේකේ ඇත්ත తත්වයේ තේරෙන්නේ වෙන තර්කයක් දාන. පුදුමැදුරේ පරමල් තියෙන්න බෑ. මේ මල් වර්ති වල පරමල් තියෙන්න බෑ ඒව අයින් කරන්න ඕන. හැබැයි මෙතන පරමල් වල දෝෂයක් නෙමෙයි තියෙන්නේ. මෙතන ප්‍රධාන වශයෙන් තියෙන්නේ සදෝ සංචිත්තං ප්‍රතික්ෂේප කරන හිත නුරුස්නා ගතිය ඕක දකින්න බෑ ලේසි ඔබ දකින්න නම් අර පරමල් දකින වෙලාවේ පරමල් නෙමෙයි හිත දකින්න මේ පරවෙච්ච මල් ගැන මගේ මට මොකද හිතෙන්නේ සදෝෂ ගතිය ප්‍රතික්ෂේප කරන ගතියක් වෙනවා නම් අන්න ඒක බැහැර කරන්න. එතින්දි ධර්මතාව කියන එක මතක් වෙනවා. අර සරාග අවස්ථාවේ මල පිපිල සුවඳ හමන වෙලාවෙත් අපිට මතක් වෙනවනේ මේක ධර්මතාවයක්. රූප ධර්මවල හැටි. රූප ධර්මවල එක්තරා අවස්ථා. ඊට පස්සේ පරමල අවස්ථාවෙත් අපිට ඒක මතක් වෙන්න ඕන. මේ රූප ධර්මවල හැටි. ඒ හැමතිස්සෙම පුප්පං තියෙන්නේ නැහැ. පුප්ප අවස්ථාවෙන් මිලාන අවස්ථාව තියෙනවා. ඒකයි පුප්පම් මිලායාති. පුප්පම් මිලායාති. ඉතින් අපි කුප්පං අවස්ථාවේ සරාග වෙනෝ මිලායන අවස්ථාවේ සදෝෂ ඒ මොකද? කුප්පං සහ මිලාන දෙක ධර්මතා හැටියට අවබෝධ කරන්නේ නැති නිසා. දැන් මම ඔය මලක් ඇසුරෙන් කිව්වේ. ඔයිට වැඩි සංකීර්ණ උදාහරණ අපේ ජීවිතේ තියෙනවා. මිනිස්සු සමහර වෙලාවට පිපිලා ඉන්න සමහර වෙලාවට මැලවිලා තියෙනවා. අපි ඒක තේරුම් ගන්නවා. මොකද්ද මේ මිනිස්යාගේ පුප්පම් මිලාන කියන්නේ? සමහර වෙලාවට මිනිස්සු සන්තෝෂයෙන් ඉන්නෝ කරුණාවෙන් මෛත්‍රියෙන් කතා බහ කරනෝ පොරොම උදව් උපකාර කරනෝ මිත්‍රශීලී කරදර බාධා කරන්නේ නැහැ. ඉතින් අන්න මලේ කුප්පන් අවස්ථාව වගේ ප්‍රබෝධමත් පිපී තිබෙන අවස්ථාව වගේ. ගතිගුණ පැත්තෙන් ගත්තා. ඊට පස්සේ ඕක වෙනස් වෙලා ඒක ඒක ධර්මතාවයක්. ඕක වෙනස් වෙලා මිලාන අවස්ථාවට එන. ඔන්න ඉතින් මූණ නරක් කරගෙන ඉන්නේ වචනත් එහෙම මෙහෙම පාවිච්චි කරනවා ටිකක් ආයුධ වගේ වචන. ඉතින් අපි තේරුම් ගන්න ඕන ඔන්න දැන් මිලාන අවස්ථාවට ඇවිල්ලා. දෙකම ධර්මතා. දෙකම ධර්මතා හැටියට දැක්කොත් අර පුප්ප අවස්ථාවේ රාග වෙන්නයි නිලාන අවස්ථාවේ දෝෂ වෙන්න එයා ඌමනා වෙන්නේ නැහැ. ඔය නාම ධර්ම වලත් ඔය රූප ධර්ම වලත් ඔය ලක්ෂණ තියෙනවා. එහෙමනේ. දැන් අපි ඔය බාහිර දේවල් කතා කරමු. අභ්‍යන්තර අජ්ජත්තං වා කායේ සහ චිත්තේ වලට පොඩ්ඩක් යොමු වෙලා බලමු. අජ්ජත්තං වා කායේ තමන්ගේ ශරීරයේට මේ රූප කායට යොමු වුණොත් රූප කායේ ඔය ඔය අස්සාද අවස්ථා, පුප්ප අවස්ථා මොනවද? ඉතින් ඇහ හොඳට පේන වෙලාව. ඇහි පුප්ප අවස්ථාව, අස්සාද අවස්ථාව. ඒ වෙලාවේ අපිට ලැබෙන්නේ සුඛ වේදනාව. වේදනාව පැත්තෙන් කන ඇහෙන වෙලාව, නාසය දිවකය හොඳට ක්‍රියාත්මක අවස්ථාව, මනස හොඳින් ක්‍රියාත්මක වෙන වෙලාව, කලකම්මැලි නැකමක් නැතුව ශාරීරික ක්‍රියාශීලීව පවතින වෙලාව, කය නිරෝගීව පවතින වෙලාව, අන්න අර මලේ පිපුණු අවස්ථාව වගේ පුප්පන් වගේ. ඉතින් ඒක ධර්මතාවක් හැටියට තේරුම් ගන්න ඕන. මේ ධර්මතාව තේරුම් ගනිද්දී නිතරම අපි අනිත්‍ය අනාත්ම විපරිණාම සමුදේවය පටිච්ච සමුප්පන්න විදිහට නේ තේරුම් ගන්න. අර පුප්ප අවස්ථාව අපි නිත්‍ය සංඥාවෙන් ගන්නෑ. පුප්පං අනිච්ඡං කියලා ගන්න. පුප්පං අනත්තා පුප්පං විපරිණාමෝ පුප්පං වයෝ පුප්පං පටිච්ච සමුප්පන්නෝ එන්න එහෙම ගන්න පුරුදු වෙන්න. විදර්ශනා භාවනාව කියන්නේ ඔක. එතකොට මිලාන ආ මිලානත් එහෙම තමයි මිලානං අනිච්ච. මිලානං අනත්ත. නැලවෙන එක Tamanට ඕන හැටියට හසුරවා ගන්න පුළුවන්. පෙනිපෙනී තියෙන ඇහැ නොපෙනී යන එක තමයි මිලාන කියන්නේ. ඇහි ඇහි තියෙන කර නැහැ. හොඳ ක්‍රියාශීලීව තියෙන ශරීරේ දැන් කොර ගහන්න මේ එහෙම පටන් ගන්නෙ දුබල වෙන. ඒක තමයි කායෝ තථායාති කියලා අර ගාථාවේ කියු පුප්පම් මිලායාති යතයි ධම්මේ. කායෝ තථායාති. ශරීරයත් යන්නේ ඒ විදිහටම තමයි. පුප්ප අවස්ථාවක් තියෙන මිලාන අවස්ථාවක් තියෙනවා. නැත්තේ නෑ. ඉතින් ওই ධර්මතාව අවබෝධ කර ගැනීම ඉතින් අපි මේ කරන්නේ නමුත් අපි ඔය පුප්ප අවස්ථාවේ ඇති කරන සුඛ වේදනාවයි මිලාන අවස්ථාවේ ඇති කරන දුක් වේදනාවයි නිසා දන්නේම නැතුව හිත සරාග වෙනවා සදෝෂ වෙනවා අපි ඕක දකින්න ඕන කොහොමද මේ අභ්‍යන්තර මේ දේ සිද්ධ වෙන්නේ ඔය ඕල් එක්තරා ධර්මතාව ටිකක් ඕවා වැරදි නෙමෙයි දැන් සරාග වෙන එක වැරද්දක් හැටියට හිතන්න එපා. සදෝෂ වෙන එක වැරද්දක් හැටියට හිතන්න එපා. එතකොට තව තව අකුසලයක් හදා ගන්නවා. දැන් සරාග වෙන එක ධර්මතාවය කොහොමද ඒක වෙන්නේ? කොහොමද අපේ හිත සරාග වෙන්නේ? අන්න මේ මේ විදිහට. රූප ධර්මවල නාම ධර්මවල තියෙන ආස්වාද අවස්ථාව. ඒ ආස්වාද අවස්ථාවේ අපිට ඇති වෙන සුඛ වේදනාවක්. ඒ සුඛ වේදනාව නිසා අපිට ඒ රූප ධර්මයේ හෝ නාම ධර්මයේ සම්බන්ධයෙන් සරාගී බවක් ඇති වෙනවා. ඊළඟ අනිත් පැත්තෙන් රූප ධර්ම නාම ධර්ම වල තියෙනවා ආදීනව අවස්ථාව. ඒ අවස්ථාවේ අපිට ඇති කරන්නේ දුක් වේදනාවක්. මේ දුක් වේදනාව නිසා සදෝෂ ගතිය, රුස්සන් නැති ගතිය, අමනාප ගතිය, ප්‍රතික්ෂේප කරන ගතිය ඇති වෙනවා. ඒතකොට සරාග සහ සදෝෂ ගතිය ඕක එක්තරා ධර්මතාවයක් හැටියට කියන්නේ. දහම. ඒ ගතියෙන් හිත වැහිලා ගියොත් ඒ සරාග ගතියට හිත හිත නැතෝ වුණොත් තමයි ප්‍රශ්නේ තියෙන්නේ. සදෝෂ ගතියට හිත නැතෝ වුණොත් තමයි ප්‍රශ්නේ තියෙන්නේ. එතකොට ඉතින් රාගී වචන රාගී ක්‍රියා. ද්වේෂ සාගත වචන ද්වේෂ සාගත ක්‍රියා. ඔන්න පාපක පැත්තට වැටෙනවා. අර අපි කලින් ගත්තනේ පාපක අකුසලා කියන වචන දෙක අර මේ පහන සංඥා වේද බුදුරජාන් වහන්සේ දේශනා කළේ. එතකොට පාප පැත්තට වැටෙනවා. අර රාගී භවෙන් හිත වැහිලා රාගී වචන කිව්වම රාගී ක්‍රියා කරපුවාම පාප පැත්තට වැටෙනවා. රාගී සිටිවිලි අවස්ථාව අකුසල. මේ අවස්ථාවෙම අපි මේක බැහැර කරගන්න. බැහැර කරන්නේ කොහොමද? මේකේ යථා ස්වභාවය තේරුම් අරගෙන. මෙන්න මට රාගී සිතක් ඇති වුණා සරාගං චිත්තං සරාගං චිත්තංති පජානාති. ආත්පසින්ම ඕක අවබෝධ කරගත්ත කියන්නේ ඔන්න ඕක. ඉතින් චිත්තානුපස්සනාව වඩන අපි පළමුවෙන් හිත ගැන සෝදිසිමත් වෙන්න ඕනේ. හිත රාගී වුණා මේක දැනගන්න ඕනේ. රාගී වුණේ කොහොමද කියලා තේරෙනවා. මොකක් දැකලාද, මොකක් අහලාද, මොකක් විඳලාද? මේ දැක්කේ එකේ මොක මොන කෑල්ලද, මොන නිමිත්තද, මොන අනුව්‍යංජනයේද? මෙතෙන්දි ගත්තේ. ඒක ඒකේ යථා ස්වභාවය දකින්න ඕන. දැන් අපි ඒකේ යථා ස්වභාවය දකින්න පුළුවන්. අනිත්‍ය අනාත්ම විපරිණාම සමුදේවය පරිච්ඡ සම්පන්න විදිහට ඒක තුලින්ම දකින්න පුළුවන්. එතකොට අර රාග ගතිය, ඒ දෝෂ ගතිය අයින් වෙනවා. නමුත් අර නිමිත්තේ තියෙන අස්සාදයයි, ආදීනමයයි, සුඛ වේදනාවයි, දුක්ඛ වේදනාවයි එහෙමම තියෙනවා. ඒකට කිසි මොකොත් වෙන්නේ නැහැ. අපි හිතන්නේ ওই දෙක අයින් කරගන්න ඕනේ කියලා. නෑ. ඒ දෙක එහෙමම තියෙනවා. ඒවා ඒවා අනාත්ම ධර්ම. රූපේ රූප ධර්මයි, වේදනා ධර්මයි මේ දෙකට අයිති වෙන්නේ. මේ රූපේ තියෙන ගති ලක්ෂණ අනාත්මයි. අපිට ඕන හැටියට අපි කැමති විදිහට පවත්වන්න බෑ. එහෙම පවත්වන්න පුළුවන් නම් අපි ඉස්සර වෙලාම ওই වැඩේට තෝරගන්නේ අපේ රූප කායනේ. ශරීරේනේ. ඉතින් අපිට ওই වැඩේට එහෙම කිසිම රූප ධර්මයක් අපිට ඕන හැටියට අපි කැමති විදිහට පවත්ව ගන්න පුළුවන් කමක් නැහැ. හැබැයි ඉතින් තවමත් මිනිස්සු ඒ පිළිබඳ පරිේෂණ කරනවා. මේ රූප ධර්ම අපි කැමති තාක් කාලයක් කැමති ආකාරයෙන් පවත්වා ගන්න දරන උත්සාහයන් මානවය අතහැරලා නැහැ. කොච්චර තේල්ුණත් කොච්චර අසමත් වුණත් මේ වැඩේ කරනවා. භෞතික විද්‍යාව, රසායන විද්‍යාව, ජීව විද්‍යාව පරිේෂණ කරන්නේ ඇයි? ඕකට තමයි අත්ත්ව සංඥාවෙන් කරන්නේ. මේ භෞතිකවල, මේ රසායනවල, මේ ජීවයන් ජීවීන් සත්ව ශාකවල මේවා අපිට කැමති මම කැමති අපි කැමති විදිහට කැමති තාක් කාලයක් පවත්වා ගන්නේ කෙසේද? ඕකට කරන පරිේශනනේ ඔය තියෙන්නේ එන මොනවා? ඉතින් එහෙම කරලා පරිේශන කරලා අටවන. භෞතික දේවල් අලුත් විදිහට අටවන. ඒ අටවල ඕක පාවිච්චි කරනවා. ඒත් ඉතින් අනිත්‍යම තමයි. මොන ඇටවිල්ල ඇටවුවත් අනිත්‍යමයි අනාත්මමයි නේ මම මේ ඊයේ පෙරේද දැක්කා මේ නබ පරිේෂණ කියලා මිනිස්සු හොයාගන්න දේවල් මේ පිළිබඳ මේ මාධ්‍යයකින් ඉදිරිපත් කරා. ඉතින් ඒ ඉදිරිපත් කරපු මේ නිවේදකයා කිව්වා දැන් මිනිස්යන්ට තියෙන ලොකුම ගැටලුව බැටරි බහින එක කියලා. කියන්නේ ආරෝපිත බැටරිය charge කරන බැටරිය ඉතින් බැටරිය බහිනවනේ. ඒක ධම්ම නියාමයේනේ සබාධමනේ. මේ පරිණාමය අනිත්‍යනේ. ඉතින් මේක ප්‍රශ්නයක් කිය ඒක නිසා මේකට උත්තරයක් හැටියට හොයලා මේ මිනිස්සු ඇවිදිනවනේ. ඇවිදිනකොට තමන්ගේ බැටරිය charge වෙන විදිහේ සපත්තුවක් හදලා. මේ ලංකාවේ කෙනෙක්. ඒ charging සූස් එකක්. ඉතින් ඇවිදින ඇවිදිනකොට ඇවිදිනකොට තමන්ගේ ෆෝන් එකේ බැටරිය charge වෙන විදිහට හදලා දෙනවා. ඉතින් මේ මේ මේ පරිේෂණ මොනවද මේ? අපි ඉතින් මේක හරි උදාර උතුම් පරිේෂණයක් කියලා. ඉතින් ඒකට ලොකු තෑග්ගක් දීලා ඉතින් නව සොයා ගැනීමක් කියලා. එහෙම පැත්තක් ලෞකික පැත්තේදී තියෙනවා. අපි ඒක නෙමෙයිනේ කතා කරන්නේ. නව සොයා ගැනීම කරන්නේ මේ මං කැමති විදිහට මට ඕන විදිහට පවත්ව ගන්න. මේකයි. ඉතින් ওই ගැඹුරු දේවල් අපි අවබෝධ කරගත්තම අපිට ඕවා මහා විශ්මිත නැහැ. අපි ඔය හැම විශ්මිත නිර්මාණයකම ඇතුලේ තියෙන අර එරේක නැත්නම් ඒකේ තියෙන මිත්‍යා සංකල්පය අවිද්‍යා අවිද්‍යාත්මක සංකල්පය අපිට ඉතින් දැක ගන්න පුළුවන්. අපි ඕවට ඔය නව පරිේෂණ වලට ඉතින් එරෙහි වෙන්න ඕනේ නැහැ. අපිට ඉතින් ඕවා එරෙහි වුණයි කියලා ඒව නතර වෙන්නේ නැහැ. ඒව එසේම කෙරෙනවා. ඉතින් කෙසේ වෙතත් මේ අපි මේ අවබෝධ කරගන්නේ යථාර්ථය. ඉතින් ඔන්න ඔය විදිහට මේ රූප ධර්මවල තියෙන අස්සාද ආදීනව අවස්ථා අපි කැමති විදිහට අපි කැමති ආකාරයෙන් පවත්වන්න බෑ. ඒ අස්සාදයෙන් ඇති කරන සුඛ වේදනාවයි ආදීනයෙන් ඇති කරන දුක් වේදනාවයි දෙක අපි කැමති ආකාරයට මනාපාකාරයට අසුරවන්න බෑ. ඕක නොදන්න තැන තමයි ඔය සරාග සදෝෂ කියන තත්වයට අපේ හිත හැරෙන්නේ. ඔකට අපි කියනවා අකුසල කියලා. පොඩ්ඩක් අපිරිසිදු වෙනවා. අපිරිසිදු වෙනවා. හිතේ ඕක දකින්න බුදුහාමුදුර අපිට දෙන්න. සරාගං චිත්තං සරාගං චිත්තං පජානාති. සදෝසං චිත්තං සදෝසං චිත්තං පජානාති. ඒකේ අනිත් පැත්තක් තියෙනවා ඊතරාගම් ඊත දෝසං. ඊට පස්සේ තුන්වෙනි අවස්ථාවක් තුන්වෙනි යුගල ගති ලක්ෂණය පෙන්නවා සමෝහං නීත මෝහං මේ මෝහ කියන්නේ මෝහයි අවිද්‍යාවයි කියන වචන දෙකත් අපේ ධර්මයේ මුගක් අය පටලවාගෙන තියෙන වචන දෙකක්. මේක දෙකක් ඇත්තටම. මෝහ සහ අවිද්‍යාව කියන වචන දෙක දෙකක්. සමෝහං කිව්වේ අර පේන රූපේ, ශබ්දේ, ගන්ධේ, රසේ, ස්පර්ශේ අර ආදීනව අස්සාද ලක්ෂණ පිළිබඳ පැහැදිලි අවබෝධයක් නැති වුණාම ඒවට මෝහණය වෙන ගති. වහ වැටෙනවා කියලා අපි සිංහලෙන් වචනයක් තියෙනවා. ගිනි කන වැටෙනවා කියලා සිංහල වචන වගේක් තියෙනවා. මම දන්නේ මේ වචන තේරෙනවද කියලා අපේ කල්යාණ මිත්‍රයන්ට මේකෙන් අදහස් වෙන වචන හොඳ වචන. වහ වැටෙනවා. ගිනි කන වැටෙනවා. මෝහණය වෙනවා. ඒ අරමුණේ තියෙන ගති ලක්ෂණය. ඒකේ තියෙන ආශාද ලක්ෂණයෙන් හෝ ආදීනව ලක්ෂණයෙන් මෝහණය වෙනවා. හිත වැහිලා යනවා. ඒතරට මෙතන තවත් දෙයක් තියෙනවා මේ අවිද්‍යාවට එනකොට ඔය තුනම දන්නේ නැතිකමයි අවිද්‍යාව කියලා කියන්නේ. ඇලෙන විට ඇලෙන බව, ගැටෙන විට ගැටෙන බව, මෝහණේ වී ඇති විට මෝහණේ වී ඇති බව මේ තුනම නොදන්න කමටයි අවිද්‍යාව කියලා කියන්නේ. මෝහයට නෙමෙයි අවිද්‍යාව කියලා කියන්නේ. මෝහයේ ලක්ෂණය මුලා කරන ගතිය. අවිද්‍යාවේ ලක්ෂණේ නොදන්නාකම. අවිජානන ලක්ෂණය අවිද්‍යාවේ තියෙන. මෝහයේ තියෙන මෝහන ලක්ෂණය. අරමුණට වහ වැටෙනවා. අරමුණෙන් වික්ෂිප්ත වෙනවා අරමුණෙන් ගිනි කන වැටෙනවා කියලා අපි කියනවා. ඔය බැල වෙන්නේ දාස වෙන්නේ ගැටි වෙන්නේ අරමුණට රූපේට, ශබ්දේට, ගන්ධේට, රසේට, ස්පර්ශේට බැල වෙන්නේ දාස වෙන්නේ ගැටි වෙන්නේ ඔය මෝහන ලක්ෂණය නිසා. සමහර විට එහෙම වෙනවා. අර අරමුණ හුඟා ප්‍රබල වුණාම වින්දනීය පක්ෂයෙන් වැඩි වුණාම අර සුඛ වේදනාවක් නම් සුඛ වේදනාව ගතිය පිනවන ගතිය වැඩි නම් ඒ මෝහණය වෙන්න ඉඩ තියෙනවා ඊළඟට පෙළෙන ගතිය වැඩි නම් මෝහණය වෙනවා හිතා ගන්න බෑ වෙන මොකක්වත් දැන් ඔය අපි කියන්නේ පිස්සු හැදෙනවා කියලා අන්නේ පිස්සු හැදෙනවා කියන තැන තියෙන්නේ මෝහන ලක්ෂණය. අර අරමුණේ තියෙන වින්දනීය ගතියෙන් හිත මෝහණය වෙලා එක්තරා කැළඹුණු ගතියක් මෙතන ඉන්නේ. ඒකෙන් හිත මෝහණය වෙලා වැහිලා ගියේ. අර අර වේදනා ලක්ෂණ වින්දනීය ගතියෙන් හිත වැහිලා ගියලා තියෙනවා. ඔන්න ඔය ලක්ෂණය අපිට දකින්න පුළුවන්. මෝහන ලක්ෂණෙදී සමහර වෙලාවට ඉතින් අපිත් මෝහණය වෙලා ඉන්න ඉඩ තියෙනවා. ඉතින් ඒක නිසා බුදුරජාණන් වහන්සේ ওই අවස්ථාවේ සතිය පවත්වන්න කියන්නේ. සරාග වෙලාවේ සතිමත් වෙන්න නේ කියන්නේ. චිත්තානුපස්සනා මේ සතිපට්ඨානෙනේ අපි මේ කතා කරන්නේ. රාගීව ඉන්නකොට සිහියෙන් ඉන්න කියලා කියන්නේ. හිත රාගයට වැටෙන්න පුළුවන්. සතිමත් වෙන්න. මම දැන් රාගී වෙලා තියෙන හිත ද්වේෂයෙන් ඉන්නකොට සතුටුමත් වෙන්න. ඒකයි මේ මේ භාවනාවේ පළවෙනි පියවර වෙන්නේ. හුඟක් අය ඕකේ දෙවෙනි පියවර අල්ලන්න යනවා ඉස්සෙල්ලා. මොකක්ද දෙවෙනි පියවර? රාගේ නොවි ඉන්න එක. ද්වේෂයටපත් නොවි. ඒක මේ රහතන් වහන්සේලාගේ මට්ටම. ඊයත්ෝ මේක හොඳට පුහුණු කරලා මේක යථා ස්වභාවය ප්‍රත්‍යක්ෂ කරගෙන මේ භාවනා කත කිච්චනේ අපි මේ කතකිච්චල ගැන නෙමෙයි කතා කරන්නේ. කත්තබ්බේල ගැන. ඒකල ගැන මේ කරන්න ඕන වැඩේ කරන්න ඕන කට්ටිය ගැන මේ කතා කරන්නේ. වැඩේ කරලා ඉවරෙච්ච අය ගැන තමයි හුඟක් කතාව. වැඩේ කරලා ඉවරෙච්ච අය ගැන අපිට කතාවක් නැහැ. ආතන්නාංශල ගැන. සීකල මේ සීක ප්‍රතිපදාව. බුදුරජාණන් වහන්සේ ආර්ය අෂ්ටාංගික මාර්ගය දේශනා කරේ රාතන් වහන්සේලාට නෙමෙයි. සීකලට. ඉතින් අපි කරන්න ඕන දේ ඒකයි. කරන්න ඕන දේ තමයි හිත රාගී වුණාම සතිමත් වෙන්න. ඔන්න දැන් මම රාගී වෙලා ඉන්නේ. හරි භයානක අවස්ථාවකට පත් වෙලා මම ඉන්නේ කියලා. ලෙඩක් හැදිලා ඉන්නවා වගේ. ලෙඩක් හැදුනම මොකද්ද වෙන්න පුළුවන්? තමන්ම ලෙඩේ වැඩි කරගන්න වෙලාවල් තියෙනවා. කියන දේ අහන්නේ දෙන දේට බොන්නේ පරිස්සම් වෙන්නේ තමන්ම ලෙඩේ වැඩි කරේ. ඊළඟට තව කරන වැඩක් තමයි ලෙඩේ අනුන්ට බෝ කරන. හරි භයානක වෙලාවක් ලෙඩ වෙලා ඉන්නවා කියලා කියන්නේ. ඒ වගේ තමයි හිත ලෙඩ වෙලා ඉන්න වෙලාව අසරාගන් චිත්තයි. ඉතින් සිහියෙන් ඉන්න ඕන. ලෙඩ වෙලා ඉන්න වෙලාවේ සතිමත් වෙන්න ඕන. මම දැන් අසනීපෙන් ඉන්නේ. මම අසනීප වැඩි කරගන්න හොඳයි. වැඩි කරගත්තොත් කාටද වාඩුව? Tamanටනේ. මම අනිත් අයට ලෙඩේ බෝ කරන්න හොඳ නැහැ. බෝ කරුවොත් මං වගේ ලෙඩු තව ගොඩක් බිහි වෙනවා. ඒක නිකන් අශිෂ්ට වැඩක්. නිසා රාග හිතක් ඇති වුණාම අපි ඔතන සතිමත් වුණොත් ඔන්න ලෙඩක් හැදිලා තින්නේ දැන්. මම මේ ලෙඩේ පහාන කරගන්නවා. බැහැර කරගන්නවා. මේ ලෙඩේ සනීප කරගන්නවා. තමා කෙරේ කරුණාවෙන් අනුන් කෙරේ කරුණාවෙන් කරන වැඩක් නේ. ලෙඩ වුණාම මේ බේත් ගන්න එක අනුන්ට බෝ කරන්නේ නැතුව ඉන්නේ. ගාක් මනුස්සයන්ට ඕක තේරෙන්නේ නැහැ. මම දන්නේ මේ මේ දවස්වල අපේ රටේ අනිත් රටවල මට පේනවා තොරතුරු වලින් මේ කොරෝනා වෛරස් එක නිසා මේ අලුත් සෞඛ්‍ය පුරුදු කියා දීලා තියෙන මුඛාවරණයක් පළඳින්න තවත් මිනිස්සෙකුට ලං වෙනකොට හික් වෙනකොටම මුඛාවරණය පළඳ ගන්න මේ මිනිසෙක් ළඟ තකික් වෙනකොට ඊළඟට අස්සෝදන්න පුරුදු වෙන්න ආදී තවත් සෞඛ්‍ය පුරුදු ගොඩක් හඳුන්වා දීලා තියෙනවා සමහරු ගානකට ගන්න තමනුත් ලෙඩේ ලෙඩා ලෙඩේ වැඩි කරගන්න අනුන්ට බෝවක් අන්න ඒ වගේ සරාගං චිත්තං රාග හිතක් ඇති වුණාම ලෙඩ වුණා ලෙඩ වුණා ශාරීරිකව නෙවෙයි මානසිකව ලෙඩ ලෙඩ වෙලා ඉන්නේ කියන සිහියෙන් හිත සිහිය ආවොත් හරිම ලේසි ඔය රාගසිතට යට නොවි ඕක බැහැර කරන්න පුළුවන් දේශ හිතත් එහෙමයි දේශයක් ආපු ගමන් Taman <clears throat> තේරුම් ගන්න ඕන ආ මොන ලෙඩේ හැදිලා ඉන්නේ මන්ද අසනීප වෙලා ඉන්නේ කියලා ඉතින් එතෙන්දිම අපිට පුළුවන්කම තියෙනවා මේ තමන් ඒකෙන් ආතුර නොවි ඉන්න තව කෙනෙකුට ඒ ද්වේෂය බෝ කරන්න නැතුයි. සමහරු ද්වේෂය බෝ කරනවා. තමන් තරහ අරගෙන විතරයි නේ අනිත් මිනිස්සුන්ට තරහ ගන්නවා. ඉතින් ඒක හරිය නරක වැඩ. තමන්ට හැදිච්ච ලෙඩේ අනිත් මිනිස්සුන්ටත් හදනවා. ඉතින් ඊට පස්සේ ලෙඩු දෙන්න ගෙදර. එතකොට තමයි සද්ද ඇහෙන්නේ පිටට. නේද? ලෙඩු දෙන්නෙක් ඉන්න බව අල්ලපු ගෙදර අයත් දැනගන්න. මේ ගෙදර. ඉතින් Taman විතරක් සතිමත් වුණොත් ගෙදර ඉන්න අනිත් අයවත් දන්නේ නැහැ සමහර වෙලාවට. ඒක හරි හොඳයි. Tamanට පුළුවන් Tamanගේ ඇතුලෙන් මේක අයින් කරගන්න. ඉතින් ඒක නිසා මේ චිත්තානුපස්සනාවේදී අපි කරන්නේ අපේ චිත්ත විපල්ලාස නැත්නම් චිත්ත විපර්යාස ගැන සතිමත් වීම සිහිනුවන උපද්දා ගැනීම. ඒකයි කරන්නේ. ඒකයි බුදුරජාණන් වහන්සේ ওই විදියට. සමෝහන් වුණත් ඒත් එහෙමයි. සමහර වෙලාවට මෝහනේ වෙනවා ඉතින් දකින්න එකට. ගැටි වෙනවා, බැල වෙනවා, දාස වෙනවා ඉතින්. ඒකෙන් හිත වැහිලා යන මෝහන ගති. ඉතින් සතිය උපද්ද ගන්න කියන වෙන බේතක් නැහැ මේවට. සීනුවන උපද්ද ගන්න එක තමයි ඖෂධය. ඒක තමයි මේ ලෙඩේට බේත. සරාගයට බේත සරාගං චිත්තන්ති පජානාති. සදෝෂයට බේත සදෝසං චිත්තන්ති පජානාති. සමෝහයට බෙහෙත් ඖෂධේ නිවාරණේ පහානේ සමෝහං චිත්තන්ති පජාන. එහෙමයි. ඉතින් ඕක තමයි භාවනාව. ඒක කොයි වෙලාවේද අපේ හිත සරාග වෙන්නේ? කොයි වෙලාවේද සදෝෂ වෙන්නේ? කොයි වෙලාවේද සමෝහ වෙන්නේ? ඒකට වෙලාවක් කියන්න බෑ. අවස්ථාවක් කියන්න බෑ. අහවල් තැනදී අහවල් වෙලාවේ තමයි මගේ හිත සදෝෂ වෙන්නේ. මගේ හිත සරා ගියේ. එහෙම කියන්න බෑ. ඕනම වෙලාවක ඕනම තැනකදී ඕනෑම දෙයක් කවර දෙයක් දැකීමෙන් හෝද කවර දෙයක් ඇසීමෙන් හෝද කවර දෙයක් විඳීමෙන් හෝද සිත රාගී විය හැකියි. ද්වේෂයටපත් විය හැකියි. මෝහණයටපත් විය හැකියි. ඒක ප්‍රාථමික අවස්ථාව අකුසල අවස්ථාව. තාම පාප වුණේ නැහැ. පාප වෙන්න පුළුවන් අපි සතිමත් නොවුනොත්. සීනෝන උපද්දපු ගමන් අර අකුසල අවස්ථාවෙන් අකුසලේ ප්‍රහාණය කරන්න පුළුවන්. දුරු කරගන්න පුළුවන්. සමහර විට ෂණිකව සිද්ධ වෙන වෙලාවලුත් තියෙනවා. බුදුරජාණන් වහන්සේ ඒක දක්වලා තියෙනවා. ෂණිකවම වෙනවා කියලා. සමහර උපමා කියලා තියෙනවා. කොච්චර ෂණිකව මේක සිද්ධ වෙනවද කිව්වොත් ඔය විතක්ක సంతාන වගේ සූත්‍රවල හරි ලස්සන උපමා කියලා තියෙනවා. මේ කොච්චර ඉක්මනින් මේක සිද්ධ වෙනවද කියලා. හරියට නිකන් මේ ගොඩාක් දවස් 30ෙම මේ රත් කරපු යකඩ ලෑල්ලකට මේ අපි දැම්මොත් ජල බින්දුවක් මොකද වෙන්නේ? ඒක වියලිලා යන්න ගත වෙන්නේ හරිම පොඩි වෙලාවක්. පොඩි වෙලාවක්. අන්න ඒ වගේ කියන. දවස තිස්සේම රත් කරපු. ඒ වගේ. ඇහිපිය ගන්න වෙලාවක් තියෙනවා. ඊළඟට අසුරුස්සනක් අච්චරා සංඝාත මත්තං ආදී වශයෙන් ලස්සන උපමා දක්වලා තියෙන එකේ පාපක අකුසල විතක්කා ඒ පහානේ සිද්ධ වෙනවා කියලා. මේ වගේ සූත්‍ර කියවලා බලන්න පුළුවන් නම් හොඳයි. විතක සංකාන සූත්‍රයේ තියෙන මජ්ක්‍ධිම නිකාය. ඉතින් කියවලා බලතේ. ඉතින් ඔය එහෙනම් අපිට මෙතෙන්දි වැදගත් වෙන දේ තමයි සතිමත් බව. අපි මේ සතිමත් බව වැඩි වීමනේ අපේ මේ මාතෘකාවත් අපි දැනට යන්නේ. ඉතින් අපි අපි ගැන සෝදිසිමත් වීමක් මේ තියෙන්නේ. සතිමත් වීමක් පවත්ව ගන්න. සතිපට්ඨාන කියන්නේ ඒක. දැන් ඉතින් අපි අර රූප වේදනා පව කරලා චිත්තවලට ආවා. චිත්තවලට ආපුවම තමයි ඇත්තටම මේ පහානය සිද්ධ කරන්න පුළුවන්කම තියෙන්නේ. බහැර කෙරේ. ඉතින් මම හොඳයි ඔයිට වැඩිය මේ සාකච්ඡාව අද කරන්නේ නැහැ. අපි ඉතින් භාවනාත්මක වෙමු. මේ රූප ධර්මවල මේ නාම ධර්මවල පුප්ප අවස්ථා මිලාන අවස්ථා තියෙන්න පුළුවන්. ඒ ද්‍රව්‍ය භාණ්ඩ වස්තු වල නෙමෙයි පුද්ගලිය පිපිලා ඉන්න වෙලාවල් තියෙන මිලාන වෙලා ඉන්න වෙලාවල් තියෙනවා. ඉතින් ඒ වයිදී අපිට සුඛ වේදනා, දුක්ඛ වේදනා ඇති වෙන්න පුළුවන්. අන්නේ වෙලාවල් වල තමයි මේ සරාග වෙන්නේ. සදෝෂ වෙන්නේ. ඉතින් රාග දෝෂ දෙකෙන් තමයි ඊට අදාළ අකුසල ක්‍රියා අපි ඒවට පාප කියන ඒවා සිද්ධ වෙන්නේ. එතනින් තමයි දුක එන්නේ. ඉතින් දුක්ඛ නිරෝධයයි අපේ පරමාර්ථයේ ඉලක්කය. මේකට අපි නිවන නිබ්බාන නිවීම කියලා කියනවා. ඉතින් අපි මේ කතා කරන්නේ නිවෙන මඟ. එහෙනම් අපි මේවා දැන් ආස්පසින් අපිට තේරෙනවා. මේ පරිබාහිරේ ලෝකේ වටපිටාවේ සිද්ධ වෙන දේවල් නෙමෙයි මේ අභ්‍යන්තර දේවල්. ලජ්ජත්තං වා චිත්තේ චිත්තානුපස්සී විහෙරති. තමාගේ තමා තුල සිටිවිලි තමා තුල ඇතිවන සිටිවිලි වල යම් විපර්යාසයක් මේ දකින. ඒක දැක්කම හරි හොඳයි. ඒක පුහුණු වෙන්න ඕනේ ඉතින් අපි. අපි නිතරම කියනවා භාවිතා බහුලී කතා කියලා. එක සැරයක් දෙසරයක් නෙමෙයි අපි කලින් සාකච්ඡාවේදී චිත්තාන්පස්සනා සාකච්ඡාවේදී කතා කරුවා. හුදකලා විවේකීව ඉඳගෙන බලන්න පුළුවන්. එතකොට සාමාන්‍යයෙන් ඔය තරාග චිත්ත සදෝෂ චිත්තේන ප්‍රමාණය අඩුයි. හුදකලා විවේකයෙන් ඉන්නකොට. ඊත රාග වීත දෝෂ චිත්ත තමයි හුඟක් වෙලාවට පවතින්නේ. හැබැයි අපි මේ සක්‍රීය අවස්ථාවේ පුද්ගලයොත් එක්ක ගනුදෙනු කරන වෙලාවේ ද්‍රව්‍ය භාණ්ඩ වස්තුත් එක්ක වැඩ කරන වෙලාවේ කාලගුණ දේශගුණ තත්ත්වයන් එක්ක වැඩ කරන වෙලාවේ සතාසි විපාවත් එක්ක කටයුතු කරන වෙලාවේ තනතුරු වගකීම් යුතුයකම් රාජකාරී කරන අවස්ථාවේ ඔන්න එතකොට තමයි ඔය චිත්තය වඩාත් වේගයෙන් සරාග සහ විතරාග සදෝස සදෝස වේ. සරාග සදෝස වෙන්නේ. ඉතින් අන්න ඒ වගේ වෙලාවල් වල මේ චිත්තය දකින්න චිත්තානුපස්සී වෙන්න පුළුවන්. ඒ වෙලාවේ තමයි වඩාත් සංකීර්ණව චිත්තානුපස්සනාව වඩන වෙලාව. අර හුදකලා විවේකීව ඉඳගෙන කරන්නේ එක්තරා કૃතිම. අපි කියවනේ භාවනාවේ કૃතිම අවස්ථාවයි ස්වභාවික අවස්ථාවයි කියලා දෙකක් තියෙනවා කියලා. බුදුරජාණන් වහන්සේ ඉතින් අපිව අර ලාබාල කාලේ අපිට පුරුදු කරන්නේ කෘතිම අවස්ථාව. ඉතින් ඒ ඒ වෙලාවේ ඉතින් බුදුහාමුදුරුවෝ ළඟින් ඉඳගෙන අපිට මේක තමයි මේ නොසුදුසු දෙය මේක මේ ඉතින් දැන් ඔන්න සතිමත් වෙන්න සිහියෙන් ඉන්න මේක කරන්න එපා කියලා ඉතින් ළඟ ඉඳන් කියලා දෙනවා වගේ කෘතිම අවස්ථා. ඊට පස්සේ පාඩම උගන්වලා ඔක්කොම කරලා උදාහරණ අපිව අතහැරලා දානවා. අතහැරලා දාපුවාම අපිට පුළුවන් වෙන්න ඕන මේක තනිව කරන්න. ඒකයි අපි කියන්නේ අර උදාහරණයට මේ ලයිසන් ගන්න වෙලාවේ රියදුරු පුහුණුව කරන වෙලාවේ ඉතින් ගුරුවරයෙක් ළඟ ඉඳන් තමයි කියන්නේ. මේ බ්‍රේක් එක පාර ගන්න, මේ ක්ලච් එක පාර ගන්න, මේ ගියර් එක මාරු කරන්න, සිග්නල් එක දාන්න, හරවන්න ආදී උපදේශ. ඉතින් අපි ඒ උපදේශමාලාව තේරුම් අරගෙන සාමාන්‍ය ජීවිතේ මේ ඉලක්කයකට වාහනයක් පදවගෙන යනවා. ඉතින් මේ පදවද්දී ම්ම් දුර්වරය නැහැ. අපි පදවගෙන යන්නේ ඉතින් අපි නියම වෙලාවට බ්‍රේක් කරන්න, ඇස්ලේටර් කරන්න, ක්ලච් කරන්න, ගියර් මාරු කරන්න, හරවන්න, සිග්නල් දාන්න අපි දැනගෙන තියෙනවා. ඒක තමයි ජීවිතේ. ඒක තමයි ආර්ය ජීවිතේ. කොතනවත් හප්ප ගන්නෑ. හප්ප ගන්න හප්ප ගන්නවා කියලා කියන එකෙන් අදහස් කරේ මේ කෙලෙස් පාපක අකුසල විතක්ක මොක බැහැර කරගන්න පුළුවන් ඉතින් අපි අදත් චිත්තානුපස්සනාව ගැන ටිකක් කතා කරේ චිත්තානුපස්සනාව එකම තමයි අපි ඉතිරි සංඥා වලට යන්නේ දැන් අද කතා කරේ අපි මුගක් පහන සංඥාව ගැන ඉදිරියට විරාග සංඥා නිරෝධ සංඥා දෙක ගැන ටිකක් ගැඹුරින් කතා කරන්න අපි බලාපොරොත්තු වෙනවා අදත් විරාග කියන එක පිළිබඳව යම් ප්‍රමාණයකට <clears throat> අදහසක් ආවා. ඉතින් හොඳයි එහෙමනම් මගේ මූලික සාකච්ඡාව පැහැදිලි කිරීම මම මෙතකින් නිමා කරලා ඉතිරි කාලයේ අපි වෙනද වගේ අපේ මේ දම් සභාවේ ඉන්න <clears throat> කල්යාණ මිත්‍රයන්ට අවස්ථාව සැලසමු. මේ පිළිබඳව යමක් සාකච්ඡා වශයෙන් අදහස් වශයෙන් හෝ ගැටලු වශයෙන් ඉදිරිපත් කරන්න මෙතෙන් සිට අපි අවස්ථාව සැලසමු. හොඳයි ඒ සඳහා කාර්යය ගමු. ඇහෙනවා කියන්න. යද කතා කරපු දෙයක් එක්ක මේ අපි හොඳ අවධානයෙන් ඉන්නවා කියලා අපිට අපි සමහර විට ජීවිතේ ව්‍යාකූල එහෙම නැත්නම් වෙනස් වීම නැවත නැවත භාජනය වෙද්දී හොඳ උපදේශයක් හැටියට මම අද දැක්කා. මොකද මම මේ වෙනස් වීම වලට හැම මොහොතම හොඳ නැතිලා. අද මේ ජීවිතවල වෙනස් වෙනවා. එහෙම නැත්නම් ආරෝග්‍ය වෙනස් වෙනවා. අපේ හිතේ ඇති වෛරී ස්වභාවයන් හැම දෙයක්ම අපේ සිතුල ඇතුළ සෑම සිතුවිල්ලක් දිහාම බලන්න අපිට ඉතාම ආත්මදේශනය දුක් මගේ කන මවත් එහෙම අවස්ථාවකට කොහොමද දෙමින් ඒ පොඩි දෙක අනන්ත අප්‍රමාණ සමානලට මේ අවස්ථාවේ එහෙම මොන දින අවස්ථාවක් ඒ කියන්නේ වාස්තේ සං විවිධ පැණියක් අපිට ගොඩනගනවා ඒක ශනිකව තියෙනවා සහ ඒ සමහර දේවල් ගොඩක් වෙලාවට ශනිකව කියලා අපි නොදැනුවත්ව ඒවට ප්‍රතිචාර දක්වලා ඉවර වෙලා අපි කරලා තියෙනවා සමහර වෙලාවට අපි ඒකේ ඒකේ ප්‍රතිඵලය ඒකේ ප්‍රතිඵලය අපිට දැනෙන්නේ නැහැ. ඒ විදිහටම අපි කරලා තියෙන සමහර දේවල් අපිට දැනුවත්ව ඒක ගැන දැන් නැවත නැවත හිතලා තමයි කරන්න උත්සාහ කරන්නේ සිතිලක්කෝ වෙනියම් මයිලි සිතිලක්කෝ පාවකින් අපි බලනවා ඒ කියන නැවත නැවත අපිට පේන්න පටන් ගන්නවාදී මගේ සිත් වල මේක දුර නැගෙන්නේ මම අන්තිමට ඒ ඉතිවත්තේ පරිස්සමෙන් ඉඳ ප්‍රත්‍යාරත් එක්ක ඒ රාගී වැඩේ ඒවලත් තියෙනවද? එක්ක කරා තියෙනවා එහෙම නැත්නම් සමාජයට අපේ ප්‍රාත්ම පිළිබඳව අපි ඉන්න පරිසරයේ අපි මේ අපිට අවශ්‍ය වූ කිසිමගේ ඉදව් ගන්න. ඒ කියන්නේ අපිට මේ අපේ ගමන යනකම් ජීවන කරා යන ගමන යනකම් අපිට අවශ්‍ය මිනිස්සු අනුගේ උපකාර ගන්නකම් අපිට මේ සමහර ඒ වගේ වැඩ කරන්න. මේ අවස්ථාවන්දී මේ දෙක එහෙම නැත්නම් මේ රාගී පැත්තට දෝෂී නොවේ පැත්තට ගිහිල්ලා නැවත නැවත සිත මේ අපේ මාර්ගයට ගන්න කොයිතරම් දුරට කොහොම අපේ සිතිවිලි අපි පහල කරගත යුතු වෙනස් කරගත යුතුද යන අනේ තමයි මගේ හිතේ තියෙන ඒකට මාසික නැවතත් පිළිතුරේ තමන්ම තමන් ගැන හිතලා දැන් ඔය අපි පස්සලා ඉන්න සත්‍යෙත් එක්ක නැවතේ මාර්ගයට එන්න උත්සාහ කිරීමක් තමයි කරන්න ඕන කියලා මම හිතන්නේ මම කැමතියි මේ මේ එකට තව තව තවත් දුරට උපදේශයක් ගන්න මේ සිත එක සැරේක වෙනස් වුණා ඒ වැරදි වැඩ කරලා ආපහු මේ ප්‍රත්‍යක්ෂයට එන එක කොහොමද අපි තවදුරටත් මේක මේ වළක්වා ගන්න කියන එක ගැන වාස්තුවකින් අදහසක් දැනගන්න හොඳයි අපි මේ එකක් තමයි මේ අපේ ලෝක සම්මත වශයෙන් කරන කියන දේවල් අපිට කරන්න වෙනවා දැන් දැනටමත් සමහර දේවල් වලට අපි පැටලිලා ඉන්න පුළුවන්. උදාහරණයක් සරල උදාහරණයක් ගත්තොත් අපි ආවාහ විවාහ ජීවිතවලට ඇතුළලා ඉන්න පුළුවන්. සමහර විට ආර්ථික වැඩවලට, සමාජ වැඩවලට, යුතුයකම් වගකීම් වලින් බැඳිලා ඉන්න වෙන්න පුළුවන්. ඒ වගේ දේවල් මේ ලෞකික වශයෙන් අපි කරා පැමිණිලා දැනටමත් තියෙන දේවල්. ඒවා අපි පළමුවෙන් තේරුම් ගන්න ඕන මේවා ලෞකික වැඩ. ලෞකික දේවල්. ඉතින් ඒවා පුළුවන් තරම් ඒවයින් ගැලවෙන්න යම් ප්‍රයත්නයක් අපේ තියෙන්න ඕන. ඒවා පමණ ඉක්මවා බදා ගැනීමකට වඩා ගැලවෙන්න. එතකොට මේ ගැලවීම ඇතුලේ එක පැත්තකින් අනිත් එක ගැලවෙන්න බෑ සමහර දේවල් වල නිරත වෙන්න සිද්ධ වෙනවා. ඒවයි නියුක්ත වෙන්න වෙනවා. ඒවයි යෙදෙන්න වෙනවා. ඒවට යම් ප්‍රමාණ වලින් දායක වෙන්න සම්බන්ධ වෙන්න සිද්ධ වෙනවා. එතකොට අපි තේරුම් ගන්න ඕන මේවා ලෞකික වැඩ මම ඔකට කියන්නේ මඩ වැඩ කියලා. ඉතින් මඩ වැඩ කරනකොට මඩ ගෑවෙනෝනේ. දැන් කවුරු හරි හිතනවා නම් මේ මඩ වැඩ අපේ නිකන් කුඹුරු වැඩ නැත්නම් වත්තේ පිටියේ වැඩ කියලා අපි හිතමු. මේ කොහොම වුණත් ගෑවෙනවා. ඒ කියන්නේ අපේ අතේ පයේ ගෑවෙනවා මඩ ඇඳගෙන ඉන්න දේවල් වල ගෑවෙනවා. ඉතින් මේ මඩ වැඩ කරනකොට මඩ ගෑවෙනවා. හැබැයි මඩ බව දැන සිටීම, මඩ වැඩ කරන බව දැන සිටීම, මඩ වැඩ කරන්න සිදුවී සිදුවී ඇති බව දැන සිටීම, දැන සිටිනවා නම් යම් කෙනෙක්, එතෙන්දී යාට ගැළවීමක් තියෙනවා. එතකොට Tamanට පුළුවන් ඒක පිළිබඳව පළමු කොට මේ අමනාපයක් හෝ මනාපයක් ඇති කරගන්න නැතුව මඩ මඩ බව දැන කටයුතු කිරීම කියලා අපි මේකට කියන්නේ. එතකොට මේ මේ දැන ගැනීමම ඒක නිසා අපි ආපහු කියන්නේ සතිය ගැන තමයි. තවදුරටත් නිකන් උපදේශයක් වගේ මෙතන ඇහුවේ. ඉතින් තවදුරටත් කියන්නේ ලෞකික දේ ලෞකික දේ බවට සතිමත් වෙන්න සිහි උපද්ද ගන්න. ඊළඟට මේක මේකෙන් සිදුවෙන ආදීනවය ගැන ප්‍රඥාවන්ත වෙන්න. මේ ලෞකික දේට වහ වැටුනොත් නැත්නම් ඒක පසුපස්සේ ගියොත් ඒක හඹාගෙන ගියොත් එතන ආදීනවයක් එනවා. අයහපතක් සිද්ධ වෙනවා. පාපයක් අකුසලයක් වෙනවා. ඒ කියන්නේ ප්‍රඥාවන්ත වෙනවා. ඒ වගේම මේ මඩටම වැටෙන්න යන්නේ නැතුව වීරියක් තියෙනවා. දැන් අපි මඩ වැඩ අපේ අපේ ජීවිතවල මඩ වැඩ ටිකක් තියෙනවා. මම මේ මඩ වැඩ කියලා කියන්නේ ලෞකික වැඩ. ඉතින් ඒවටම වැටෙන්න යන්න හොඳ නැහැ. ওই මඩ කතාව බුදුහාමුදුරන්ගේ උපමාවක් මම මේ කියන්නේ. බුදුරජාන් වහන්සේ අර ඕක කවියකටත් අරන් තියෙන කලල ගිලුණු මත වරණින්දු ගොඩගනු තුමුල බල ඇති ගිජි දෙකුමිත අන්තිවත කියලා සුභාසිතේට ඕක අරන් තියෙන බුදුහාමුදුරන්ගේ මේ උපමාව උන්වහන්සේ එක්තැනකද කියනවා ඔය මඩ කතා මඩ කිව්වේ මේ ලෞකිකත්වයට මඩ කියලා කිව්වා. ඉතින් අපේ ලෞකිකත්වයෙන් පුළුවන් තරම් අර අර අර නෙළුම් මලේ උපමාව කියන්නේ ඒකයි මම නැට්ට මඩේ තියෙන. ඉතින් නැට්ට මඩේ තියෙන කෙනේ මේ ලෞකිකත්වය කියන්නේ අපි ඉතින් මේ කෙලෙස් සහිත මිනිස්සුව ආශ්‍රය කරන්නේ. අපි අපේ කෙලෙස් යම් ප්‍රමාණයකට තාම ඉතුරු වෙලා තියෙන්න පුළුවන්. මේක දන්නේ තම තමයි. ඒ ඊට අමතරව අපි මේ ආශ්‍රය නිශ්‍රය කරන්නේ gedara දොරේ ඉන්නේ කාර්යාලයේ ඉන්නේ අසල්වාසිය හැටියට ඉන්නේ පාරේ තොටේදී හමු වෙන්නේ බස් එකේදී කොච්චියේදී හමු වෙන්නේ රහතන් වහන්සේලා නෙවෙයිනේ කෙලෙස් සහිත. ඉතින් අපි ඒ ඒ අවබෝධයෙන් ඉන්න ඕනේ මඩේ ඉන්නේ කියලා. මඩේ ඉන්නේ. ඉතින් මඩේ ඉඳගෙන මඩ වැඩ ටිකක් කරන්න වෙනවා ඒක. මැරෙනකම්. හැබැයි අපිට පුළුවන් මඩෙන් මඩ ගා ගන්න නැතුව ඉන්න. ගාගන්න නැතුව ඉන්නවා කියන එකෙන් අදහස් කරන්නේ මේ ඒවට තණ්හා මාන දිත්‍ය ඇති කරගන්න නැතුව ඒවෙන් මුලා වෙන්නේ නැතුව සමහරට ওই මඩ වැඩවල සුඛ වේදනා දුක්ඛ වේදනා ඔය ඕවා තියෙනවා අස්සාද තියෙනවා ආදීනව තියෙනවා ඒක ඕවයිදී සතියෙන් සිහියෙන් හිටියම ගැටලුවක් නෑ දැන් සමහර මඩ වැඩවලදී ඉතින් මඩ වැඩ කරමින් පස්සේ අස්සන්නත් හම්බ වෙන වෙලාවල් තියෙනවනේ නේ මඩ දැන් අපි මේ මඩ ගාගෙන පස් ගාගෙන පොලෝ කොටලා මේ අසනක් හම්බ වෙන වෙලාවල් තියෙනවා මම. ඉතින් ඒක අස්සාද අවස්ථාව. ඉතින් මේ අස්සාදේ මුලා නොවේ. ඒක හැටි එහෙමයි. ආදීන අවස්ථාවක් තියෙනවා. ඒකෙන් මුලා නොවේ ඉන්න පුළුවන්. ඉතින් මෙතෙන්දී තවදුරටත් අවශ්‍ය මොනවද කියලා අහුවොත් අපිට කියන්න තියෙන ආපහු සිහිය. ආපහු ප්‍රඥාව, ආපහු වීර්යය. <clears throat> වැඩි මාත්‍රාවෙන් යොදන්නේ. දැන් අපි සමහර වෙලාවට සීහිය ප්‍රඥා වීරිය අඩු මාත්‍රාවෙන් එතන එහෙම බුදුරජාණන් වහන්සේ ඔය වැඩි මාත්‍රාව කියනවා. වැඩි මාත්‍රාව. අදි කියන වචනේ යොදලා තියෙනවා. දැන් උපේක්ෂාවට බුදුහාමුදුරුවෝ වචන යොදන අජ්ජුපෙක්කින. අජ්ජුපෙක්කා කියලා. අදි උපේක්ෂාව කියලා. ඉතින් පුළුවන් තරම් උපරිමින් දාන උපරිමින් දානවා. සිහිය උපරිමින් ප්‍රඥාව උපරිම තව තව වැඩි කරනවා. වීර්යය තව තව වැඩි කරනවා. පුළුවන් තරම් මඩට නොබැහැ ඉන්න මඩේ නොගෑවි ඉන්න. අර අල්ප වශයෙන් මඩ වැඩක් ලෞකික වැඩක් කෙරුවත් ගැඹුරු සිහිය තියාගෙන කොයි වෙලාවෙ මේකෙන් ගැලවෙන්න දෝ කියන සී කල්පනාවෙන් මේ වැඩේ එද. එතකොට අපිට ඔය ගමන ඉස්සරහට යන්න බැරි නෑ. පුළුවන්. ඉතින් මට කියන්න තියෙන ඒ කාරණේ තමයි හොඳයි එහෙනම් අපි අද සාකච්ඡාව සාරාංශ කරලා සාකච්ඡාව නිමා කරමු. අපි අද අවධානය යොමු කළේ චිත්තානුපස්සනාවේ ඉඳගෙනයි අපි මේ සංඥා භාවනා කොටස ඉලඹුනේ විශේෂයෙන් පහන සංඥාවට අපුවම මේ බහැර කළ යුත්තේ කුමක්ද බහැර කළ යුතු දේ පවතින්නේ කොහේද බැහැර කරන්නේ කෙසේද කියන කාරණේ මේක හරියටම කිව්වොත් තුන්වෙනි ආර්ය සත්‍ය නිරෝධ සත්‍ය මේ අපි මේ ඇවිල්ලා තියෙන්නේ නිරෝධ කියන්නේ නිමා කරනවා කියන එකමයි ඔය පහාන නිරෝධ කියන දෙක අපිට ටිකක් සමාන අර්ථයෙන් ගන්න පුළුවන් තැනක් අපි මේ ඉන්නේ ඉතින් අපිට පුළුවන්කම තියෙනවා මේ අපි තුලනේ තියෙන මේ අර්බුද මේ ගැටලු මේ අවිද්‍යාව මේ තණ්හා ආදී වශයෙන් අපි කියන මේ පාපකා අකුසල විතක්කා කියලයි පහන සංඥාවේදී බුදුරජාන් වහන්සේ ඒක පැහැදිලි කරන්නේ. uppannු uppanne පාපකේ අකුසලේ ධම්මේ. සමහර තැන්වල පාපක අකුසල විතක්කා විතක්ක කියන වචන තමයි මෙතන පාවිච්චි කරන්නේ. කාම විතක්කම්, ව්‍යාපාද විතක්කම්, විහිංසා විතක්කම්. ඔය පාප අකුසල ධර්ම කියලා පොදුවේ වචනයක් පාවිච්චි කළා. ඉතින් අන්න ඒව දැක ගැනීමක්. මේ පාප අකුසල ධර්ම තියෙන්නේ චිත්ත පක්ෂයේ තියෙන. චිත්තය තුල තියෙන. අපේ අභ්‍යන්තරේ. ඒ නිසා අජ්ජත්තං වා චිත්තේ චිත්තානුපස්සී විහෙරති කිව්වේ මේ දේ තමයි. තමාගේ සිතට තමාගේ අභ්‍යන්තරයට චිත්ත ස්වභාවයට නැත්තම් සිතට එන සිතවිලි වලට අවධානය යොමු කිරීමෙන් අපිට පුළුවන්කම තිබෙනවා අපි අපි පිළිබඳව යම් කිසි ආකාරයක අවබෝධයක් ඇති කරගන්න. හැබැයි මේ සිතවිලි කල්තියා එන අය නෙමෙයි. කල්තියා කියන්නේ දැනුම් දීලා ඔන්න මං අහවල් වෙලාවේ රාගසිත එනවා, අවල්සිත වෙලාවේ දේශහිත එනවා කියලා එහෙම කල්තියා දැනුම් දීමක් වෙන්නේ නැහැ. ඒ ඒ මොහොතේ ඒ ඒ මොහොතේ ඒකයි බුදුරජාණන් වහන්සේ උප්පන්න උප්පන්නේ පාපකේ අකුසලේ ධම්මේ කියන වචනේ පාවිච්චි කරා. උප්පන්න උප්පන්නේ උපන් උපන් කියන වචනේ පාවිච්චි කළා. තවත් තැන්වල තියෙනවා තත්ත තත්ත විපස්සති කියලා. සමහර තැන්වල බුද්ධ දේශනා කරලා තියෙනවා. තත්ත තත්ත. ඒ කිව්වේ මොහොතේ ඉතින් ඒ ඒ මොහොතේ එන සිතිවිල්ලේ ස්වභාවය අපිට දකින්න පුළුවන් අපි සතිමත් නම් සතිය ප ဋ ාණ කරගෙන ඉන්නවනම් සිහිනුවන පවත්වගෙන ඉන්නවනම් වර්තමාන මොහොතේ දැන් මම කොතනද දැන් මම කවුද දැන් මම මේ මොනවද කරන්නේ මොනවද කියන්නේ මොනවද හිතන්නේ දැන් මම මේ මොනවද හිතන්නේ දැන් මම මේ මොනවද මට මේ හිතෙන්නේ අන්න එතෙන්ට එන්න පුළුවන්කම තියෙනවා නම් අපිට මේ අපේ චිත්ත ස්වභාවය අවබෝධ කරගන්න බැරි නෑ. ඉතින් අපි ඒ සඳහා උනන්දු වෙමු. ඕක දැක්කොත් දැකීමම ප්‍රමාණවත් වෙනවා පහාණයට නැත්නම් මේකෙන් මිදීමට, නිරෝධයට. ඉතින් අපි ඉදිරි සාකච්ඡාවලදී අපි නිරෝධ සංඥාව ගැන ටිකක් කතා කරමු. ඒ වගේම මට විශේෂයෙන් මතක් කරන්න ඕන අපි සාමාන්‍යයෙන් දිනක් ඇර දිනක් මුණ ගැහෙන්නේ. නමුත් හෙට පුරපෝය නිසා ලංකාවේ හැටියට ඒ වගේම පොයට පසු දින ඉරිදාවේ අපිට විශේෂ කටයුත්තක් යෙදී තිබෙන නිසා අපිට බැරි වෙනවා ඉදිරි දින දෙකේදී මුණ ගැහෙන්න අපි නැවත මුණ ගැහෙන්නේ 6 වෙනි සඳුදා උදෑසන තමයි අපි සාකච්ඡාව කරන්න බලාපොරොත්තු වෙන්නේ. ඉතින් ඒ අනුව අපි නැවත මුණ ගැහෙන දිනය මම ඒක ස්කයිප් ගේනුමේ සටහන් කරන්න නැවත අපි මුණ ගැහෙන්නේ 6 වෙනිදා. ඒ කාරණේ මේ වෙලාවෙම හැමෝටම මතක් කරන්න ඕනේ. එහෙමනම් අපි අදට අපේ සදාම් හමුව මෙසේ නිමා කරමු. අපි සතිපට්ඨාන දේශනාව ගුරු උපදේශයේ මාර්ගෝපදේශණී හැටියට තියාගෙන සිහිනුවන දියුණු කරගෙන සිහිනුවන පවත්වගෙන අපේ අභ්‍යන්තරයේ දකිමින් අභ්‍යන්තරයේ තියෙන මේ ක්ලේශ ධර්ම අවිද්‍යාව දුරු කිරීමයි කරන්නේ. එතකොටයි ඇතුළතින්ම තමයි මේ නිවීම සහ සැනසීම මතුවලා එන්නේ. මේක පිටින් ගන්න එකක්, ආනයනය කරන එකක්, කවුරුවත් අපිට ගෙනල්ලා තෑග්ගක් හැටියට දෙන එකක්, දීය දෙන එකක්, අම්මා අප්පා දෙන එකක්, පරම්පරාවෙන් හම්බ වෙන එකක් නෙවෙයි නිවීම සැනසීම. අපිම අප තුල වර්ධනය කරගන්නා වූ දෙයක්. ඉතින් ඒකට මග කියලා තියෙනවා මාර්ගෝපදේශකයන්න් වහන්සේ. ඒ තමයි අපේ කල්යාණ මිත්‍රයන්න් වහන්සේ තථාගත බුදුරජාණන් වහන්සේ. උන්වහන්සේගේ මාර්ගෝපදේශන තමයි අප මේ විමසමින් තේරුම් ගනිමින් පුහුණු වෙමින් යන්නේ. ඉතින් එහෙම යන අපිට මේ නිවන මේ නිවීම ඇතුළතින් මතු කරගන්න එක අපහසු නෑ. ඉතින් ඒ සඳහා අපේ කල්යාණ මිත්‍රයන් හැම දිනාටම අපි මේ කරන සාකච්ඡාව සම්මන්ත්‍රණේ උපකාරයක් වේවා උපනිෂේ වේවා හේතු වාසනා වේවා කියන උතුම් පරමාර්ථයෙන් උතුම් අදිෂ්ඨානයේ අදත් අපේ සදාම් හමුව නිමා කරනවා හැම දිනාටම තෙරුවන් සරණයි Thank you.